අප්‍රමාදේන සම්පාදේ සම්බං සමන්තා तत्रा गच्छन्तु देवता सन्धम्मं मुनिराजस्य सुनन्तु सङ्गमुक्रदम् धम्मश्रवणकालो अयं भगन्ता धम्मश्रवणकालो अयं भगन्ता ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස එවං මේ සුඛං ඒකං සමයං භගවා තාවත්තියං යරති යේතවනී අනාථ පින්නිකස්ස ආරාමේ තත්ත්‍ර කෝ භගවා භික්ඛු ආමන්තේසි අරියං ෝ භික්ඛවේ සම්මා සමාධින් දේසිස්සාමි සෝපනිසං සපරික්කාරං තං ස්වාදුකං සුනාත මනසි කරෝත භාතිස්සාමි කී එවං බන්තේති කෝතේ දික්ඛෝ භගවතෝ කතමෝච භික්ඛවේ අරියෝ සම්මා සමාධි සෝපනිසෝ සපරික්කාරෝ සේයති දං සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වා සති යාකෝ භික්ඛවේ මේහි සත්‍යංගේහි සමන්නාගතස්ස අරිය චිත්තස්ස ඒකංගතා සරික්කතා අයං උච්චති භික්ඛවේ අරියෝ සම්මා සමාධි සෞපනිසෝ සපරික්කාරෝ අවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්්‍යක් සම්බුද්ධ දස බලධාරී සරුවක්ඥ රාජෝත්තමයන් වහන්සේ විසින් සවැත් නුවර සමීපයෙහි අනාථපිණ්ඩික සිටුවරයා විසින් කරවා පූජා කරන ලද ජේතවන මහා විහාරයේදී දේශනා කරන ලද මහා චත්තාරීසක සූත්‍රාන්ත දේශනාවේ මාතෘකාව කොයි ධර්ම දේශනාවට ඉදිරිපත් කරන්න යෙදුනේ. පසුගිය දවසක ඒ කියන්නේ පෙරේදා දවසේ අපි කතුම්බා ආරණ්‍ය සේනාසනින් වෙලාවේ මේ පූජ්‍ය නන්දරත්න ස්වාමීන් වහන්සේගේ දුරකථන සමීපයෙන් ලැබුණ මහා චත්තාරීසක සූත්‍රයෙන් ධර්ම දේශනාවක් අවශ්‍යයි කියලා. හැබැයි මේ මහා චත්තාරීසක සූත්‍ර දේශනාව ගැඹීරයි. මෙය මජ්ක්‍ධිම නිකායේ උපරි පාණාසිකේ දෙවෙනි වර්ගයේ වෙන අනුපද වර්ගයේ සත්වෙනි සූත්‍රය. මේවා අපි ඉස්සර පාඩම් කරලා තිබුණා. අවුරුදු 45කට වගේ ඉස්සර. කවදාකවත් මේ සූත්‍රයෙන් ධර්ම දේශනාවක් මේ පිටේ පවත්වලා නැහැ. නමුත් මේ දේශනේ සම්බන්ධව ආරාධනයේ ලැබුණ බැවින් ගැඹුරු වුණත් අතන්න කැමැති අය ඇති බව සඳහන් වූ බැවින් මාතෘකා කර යෙදුණා. ගැඹුරු ධර්මයේ වුණත් හැකිතාක් මෙය තේරුම් ගැනීමට පහසු වෙන ආකාරයෙන් ඉදිරිපත් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ධර්ම දේශනය කියන්නේ නිවනට ඇතුල් වීමේ දොරටුවක්. ධර්ම ශ්‍රවණය කියන්නේ නිවන් දොරටුවක්. ධර්ම සත්‍යයනාවක් නිවන් දොරටුවක්. ධර්මයේ සම්මාසනය කිරීමත් නිවන් දොරටුවක්. භාවනාව යෙදීමත් නිවන් දොරටුවක්. නිවනට පිවිසීමේ දොරටු කියන ඔක්කොම පහක්. මේවට කියනවා විමුක්තායතන තීර්ථ පංචකය කියලා. විමුක්ති කියන්නේ නිවනට නම. ආයතනය කියන්නේ හේතුව කාරණය. තීර්ථය කියන්නේ මාතෘකාව. නැත්තම් දොරටුව. නිවනට පිවිසීම සඳහා හේතු කාරණාවන දොරටු පහක් තියෙනවා. බණ දෙසියම බණ ඇසීම ධර්ම සත්‍යයනය සම්මාසනය සහ භාවනාව මුලින් සඳහන් කරනද ධර්ම දේශනා ශ්‍රවණාදියක් නිවන් දොරට වෙන්නේ භාවනාවක් වැඩසේ යෙදීමෙනුයි කින්නතුන් දන්නවා අපේ ලංකාවේ සිටිය මලියදේව මහරහතන් වහන්සේ තමන් දහම් දෙසමින්ම රහත් වුණා එවැගේම නාගසේන මහ රහතන් වහන්සේ සමන් දහම් දෙසමින්ම සෝවාන් වුණා. පසුව රහත් වුණා. බුද්ධ කාලයේදී හේමක කියන ස්වාමින් වහන්සේ ගිලන් ඇදේ සයනය කරමින්ම තමන් වෙත පැමිණි සංඝපිරිස 69කට ධර්ම දේශනා කොට තමන් උත්සාහත් වුණා ඒ 60 පිරිස සාර්ථක වුණා මේ වගේ බණ දෙසන්නාටද නිවනට පිවිසීමේ දොරටුවක් බණ දෙසීම ඒ කොහොමද වෙන්නේ දේශකයන් වහන්සේ ධර්ම දේශනා කිරීමේදී ශේඛියා පිටපද 16ක් විතර නගා ගන්නට ඕන. පංචම අදිෂ්ඨාන හිතේ පවත්වන්නට ඕන. අන්නිහිත නොවේ, වාදකිත නොබලා, උඩබිම නොබලා, හස්තපාද මුඛ විකාර නොදක්වා දේශන දහම් පදයන්ගානේ සතිය ඥානයේ පිහිටුවාගෙන කර්මස්ථාන ශීර්ෂයෙන් දහම් දෙසිය යුතුයි. එසේනම් දේශකයන් වහන්සේට ඒක නිවනක දොරටුවක් වෙනවා භාවනා මාර්ගයක් වෙනවා. කම්මස්ථාන විනිම්මුත්තානි ධම්ම දේශනා නැති නාම නැති කියලා සඳහන් වෙනවා. ධර්ම දේශනාවක් භාවනාවෙන් තොර එකක් නොවේ කියලා. සමහර විට ඒ ආසනයේ මඟඵල නිවන් නොලැබුණත් දේශකයන් වහන්සේට එය මඟඵල නිවන් ලබන්න ප්‍රඥා පාරමිතාවක් වෙනවා ඒ විදිහට ධම් දෙසීමෙන්. ශ්‍රාවක පිළිසඳත් මේ නිවන් දොරටුවක් වන්නේ භාවනාවක් වැඩනසේ බණ පිට ඇසීමෙමයි. භාවනාවක් වැඩනසේ බණ අසන්නේ කෙසේද කියන එක සරුවඥන් වහන්සේ අපට උගන්වලා තියෙනවා. අත්ථේ කත්වා මනසිකත්වා සම්බන් චේතසෝ සමන්නා හරිත්වා ඕහිත සෝතෝ ධම්මං සුනාති. මෙන්න භාවනාවක් වැඩනසේ බණහන ආකාරය. අත්ථේ කත්වා ධම්මං සුනාති කියන්නේ කල්ප කෝටි ගණනාවකින්වත් බුදුබණ අහන්න ලැබෙන්නේ අද මේ ලැබෙන බුදුබණ මට මෙලව කිතසුව පිණිස පරලෝ සුගතිය පිණිස මගඵල නිවන් සුව පිණිස අත්‍යවශ්‍යයි කියන එක හිතේ අවශ්‍යතාවීකේ දරාගෙන බණ ඇසීම කළ යුතුයි මානසිකත්තා ධම්මං සුණාති කියන්නේ සනාකන දහම් පදයක් පාසා නුවණින් මෙනෙහි කරමින් දහම් නැතිය යුතුයි සම්බන් චේතසෝ සමන්නාහරිත්වා ධම්මං සුනාති කීවේ කියවන දහම් පදයක් පාසා සිතට ඇතුළත් කරගනිමින් දහම් නැති යෙකුයි. ඕල්ත සෝතෝ ධම්ම සුනාති කියන්නේ වාටසිත නොබලා උදගෙම නොබලා හත්ත පාදලි කාර්යහාමයා නොකර භාවනාවකට සමාධියකට යෙදනා හා සමානව සම්පත්ව දහම් නැති යෙකුයි. මේ දේ තහනවා නම් ඒ භාවනාවක් වෙනවා. දිනක් බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමේ අභියස ගස්සවණක් ළඟ පස් දිනවල දහම් දේශමී හිටියා. ආනන්ද මහින්දයන් වහන්සේ පිටුපසින් පවන් තලමින් සිටියා මේ උෂ්ණ දවසක් වෙන්න ඕනේ. ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමීන් මේ පස් දෙනා බණාන්නේ පස් ආකාරයකින්. එක්කෙනෙක් ඇඟිල්ලෙන් ගෙම හාරහාර ඉන්නවා. එක්කෙනෙක් ගහ හොල්ලවල ඉන්නවා. එක්කෙනෙක් ඇඟිලි ගණන් කරනවා. එක්කෙනෙක් උඩ අහස බලාගෙන ඉන්නවා. එක්කෙනෙක් භාවනාට වාඩිලා වගේ බණ අහනවා. ඉතින් බුදුරජාන් වහන්සේ ඔබ දන්නවා. නමුත් අනුදමාහිමියන් වහන්සේ මේ පැමිණිලා නිසා ඒ පස් දෙනා ගැනම විවරණයක් කළා. ආනන්දයේ ඒ දින ඇඟිල්ලෙන් දින යෙදෙන දැඟින්න එක්කෙනා නිකං කෙනෙක් නෙමෙයි. පෙර જાතියේ ගැඩලිල් පණුවේ. ඒ පුරුද්ද දැනුත් මේ නොසිතා නොමතා සිදු කරන දෙයක් කුරුද්දට. ඔය ගහවලනේ කියන ඉස්තර જાතියේ වඳුරේ ඒ කුරුද්දට දැනුම් ගහවල යනවා Taman නොසිතා. කුරුද්දට සිද්ධ වෙනවා. ඔය උඩ බලන ඉන්නේ කියන ඉස්තර ජ්‍යොතිෂ ශාස්ත්‍රඥයෙක්, දෛවඥයෙක් දැන් මේ තරු ගණන් කරන පෙර කුරුද්දේ. ඔය අඟිල ගණන් කරන එක්කෙනා පෙර ගණකාධිකාරී කෙනෙක්. ඉතර කාලේ ගණන් කරුවයක මතක් වෙලා වාගේ කුරුද්දටනේ ඇඟිලි ගණන් කරන. හිතාමතා නෙමෙයි මේවා ස්වභාවයෙන් සිදු වෙන්නේ අර සතර පුරුදු. ඔය සමාධිගත වාගේ භාවනාවෙන් බණහන්නේ පෙර જાතියේ ධ්‍යානලාභී තාපස කෙනෙක්. ඒ තාපසතුමාගේ පෙර පුරුද තමයි අනිවේතනෝවේ සමාධිගතව බණහන්නේ කියනකොට පස් දෙනාම සංවර වුණා. අනිත් හතර දෙනාම සංවර වුණා. එතකොට බණට කොහොමද තේරුණා ඒ දේශනාවසානයේ පස් දෙනාම සෝවාන් ඵලයටපත් වුණා. මේ වාගේ බුදුරජාණන් වහන්සේ පෙර පුරුදු අනුව තමයි මේ නොසිතා නොමතා සිදුවෙන යම් යම් දේ සිදුවෙන හැටි පහදා දුන්නේ. නමුත් අපේ බෞද්ධයන් හොඳට දන්නවා ධර්ම ගරුත්වයෙන් බණ අහන්න. හිතාපි ස්වාල්ප වේලාවක් තුළ මේ දේශනේ පවත්වන දේශන අවසානයේදී අපි ආරාධනා කරනවා මේක කියවන දහම් පද අතර නොතේරෙන කාරණා ගැන සාකච්ඡා කරන්න පුළුවන් කියලා. ඉතින් දැන් මේ මාත්‍රිකා කළ දේශනය කරන තුරු සාවධානව සවන් දෙමු. ඉදිරිපත් කළ සූත්‍ර පාඨය මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසකයේ දෙවෙනි වර්ගයේ වෙන අනුපද වර්ගයේ හත්වෙනි සූත්‍රය. මජ්ක්‍ධිම නිකායේ තියෙන සූත්‍ර 152ක්. ඒකේ තියෙනවා පණ්ණාසික කියලා 50 50 බැගින් කොටස් තුනකට බෙදලා. මූල පණ්ණාසිකයේ සූත්‍රය 50යි. මධ්‍යම පඤ්ඤාසකේ 50යි උපරි පඤ්ඤාසකේ 52යි එයින් මේ සූත්‍රයේ මේ මධ්‍යම මේ නිකායෙහි ඒ කොටස් තුන්වෙනි කොටසේ උපරි පඤ්ඤාසක කියන තුන්වෙනි කොටසේ කියනවා 10 10 වර්ග බැගින් පහක් අත්නිවේකයේ 12ක් කියනවා ඒ දෙවෙනි වර්ගයේ හත්වෙනි සූත්‍රයේ මේකට මහා චත්තාරීස කියලා නම සරුවඥන් වහන්සේ ළඟීම කරපු වචනයක්. ඒක අපි මේ දේශනාව තුළින් සොයලා බලමු. දැන් මාතුකාවේ සඳහන් වෙනවා ජේතවනාරාමයේ දැසුණා වූ භික්ෂුන් වහන්සේලාම සාදේශනා කරනවා මහණෙනි. අරියං හෝ භික්ඛවේ සම්මා සමාධියෙන් දේශිස්සාමි කෞපනිසං සපරිස්කාරං. ධර්මීය ආර්ය වූ නිර්වෝතේ වූ ලෝකෝත්තර වූ සම්මා සමාධියක් මම දේශනා කරනවා. සෞපනිසං කියන්නේ හේතු කර්ම සහිතව සපරික්කාරයන් කියන්නේ සහයෝගයේ තියෙන ධර්මතා සහිතව මම ආර්ය සම්මා සමාධිය දේශනා කරනවා අහන්න. සාදු කම්මනස කරවත මන සිහියෙන් මෙනෙහි කරන්න. දේශිස්සාමන් දේශනා කරන්න. එවම් භන්තේ සිකෝතේ දික්ඛු භගවතු පච්චසුසුන් ස්වාමීන් එසේද අපි සමවේ මනාප කාසන්නේ මෝ කියන පිළිතුරු දුන්නා. ඊළඟට තමයි දේශනා කළේ කතමෝති මෙච්චේ අරියෝ සම්මා සමාධියේ සෞපනිසෝ සපරිස්කාරෝ මානෙනි මේ ආර්ය වූ ලෝකෝත්තර වූ හේතු කර්ම සහිත පරිස්කාර සහිත සම්මා සමාධිය කුමක්ද? ශරීරයෙන් මේ මෙහෙමයි. සම්මා දිට්ඨි ආදි වශයෙන් පද අටක් කියවෙනවා. සම්මා දිට්ඨිය, සම්මා සංකල්පනාව, සම්මා වාචා, සම්මා සම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති. මානෙනි මෙන්න මේ ධර්මතා හත එක්ක යෙදුනා වූ ආර්ය මාර්ග සිටි යම් ඒකාග්‍රතාවක් තියෙනවා නම් මෙන්න මේකයි ආර්ය සම්මා සමාධිය හේතු කාරණු සහිත ඉරිවර සහිත ආර්ය සම්මා සමාධිය කියන්නේ මෙන්න මේ සමාධිය කියන එක මේ මාත්‍රිකා කළ සූත්‍ර පාඨ කෙටි තේරුම. දැන් මෙතෙන් සලකා බලන්නට ඕන බුදුරජාණන් වහන්සේ දෙතු ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්බන්ධවයි මෙහි සඳහන් වෙන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියනකොට බෞද්ධෝ දන්නවා. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ නිවන් මාර්ගය. ඒ නිවන් මාර්ගය කොටස් 8කින් යුක්තයි. ඒකයි ආර්ය අෂ්ටාංගික කියන්නේ අංග 8ක් තියෙනවා. ආර්ය කියන්නේ මෙතන නිර්දෝෂී. ඒකට තවත් වචන තියෙනවා. නිර්දෝෂී, ශ්‍රේෂ්ඨ වූ, උත්තම වූ, එවාගෙම සමාන කළ නොහැකි වූ ඒ උසස් ගුණයට තමයි ආර්ය කියලා මෙතන හඳුන්වන්නේ. තවත් කියනවා බුදුරජාණන් වහන්සේට ආර්ය කියලා. බුදුරජාණන් වහන්සේට ආර්ය කියනවා. සදේනකේ දික්කවේ සමාලෝකේ සමාරකේ සම්බ්‍රාහ්මකේ තස්සමන බ්‍රාහ්මනියා පජා සදේ මනුෂ්‍යය තථාගතෝ අරියෝ. දෙවියන් මනුෂ්‍යයන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙවි මිනිසුන් සහිත ලෝකයේහි සථාගතයන් වහන්සේ ආර්ය නම් වෙනවා. ඒ ආර්යයන් වහන්සේ විසින් සොයා ගන්නා ලද වඩන ලද දේශනා කරන ලද නිසා මේකට කියනවා ආර්ය විලාරි අෂ්ටාංගික මාර්ගය. ඒක එක තේරුමක්. අනික ශ්‍රේෂ්ඨ නිබ්බෝධ කියන තේරුමක් මෙහි තියෙනවා. ඒ අංගාසක් තියෙනවා. මේ අංගාට තමයි දැන් මේ දේශනාවේ අභ්‍යන්තරයේ තියෙන්නේ. දැන් ඊළඟට සඳහන් වෙනවා මේ සම්මා සමාධිය කොමක්ද කියන එක. එහෙනම් සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා කම්මන්ත ආජීව සම්මා වායාම සම්මා සති කියන මෙන්න මේ අංග හතෙන් යුක්ත වූ චිත්ත ඒකාග්‍රතාවතයි ආර්ය සම්මා සමාධි කියන්නේ. එතකොට මේක දැන් ඉදිරියට බෙද බෙදා මෙහෙම දේශනා කරනවා. తත්‍ර දිට්ඨිනේ සම්මා දිට්ඨි පුබ්බංගමා හෝති. මානෙනේ මේ අට අතුරින් සම්මා දිට්ඨිය මුලින් එනවා. සම්මාදිට්ඨිය කියන්නේ කොටින් කියනවනම් ප්‍රඥාව. ප්‍රඥාව මුලතේ වෙනවා. කොහොමද මේ මුලතෙන්නේ කියන එක තෝරනවා. මිච්ඡාදිට්ඨින් මිච්ඡාදිට්ඨියති පජානාති සම්මාදිට්ඨින් සම්මාදිට්ඨියති පජානාති. මිච්ඡාදිට්ඨිය මිච්ඡාදිට්ඨිය කියලා වෙන්කොට ගන්නවා සම්මාදිට්ඨිය සම්මාදිට්ඨිය කියලා වෙන්කොට ගන්නවා මේ සම්මාදිට්ඨියවත් ප්‍රඥාව. ඊළඟට මිච්ඡාදිට්ඨිය කියන්නේ කුමක්ද කියන එක සඳහන් කරනවා කතමාස දෙක්කවේ මිච්ඡා දිට්ඨි නත්ති දෙන්නන් නත්ති යෙත්තන් නත්ති හොතන් නත්ති සුඛත දුක්ඛතානම් කම්මානම් ඵලං විපාකෝ නත්ති අයං ලෝකෝ නත්ති පරෝ ලෝකෝ නත්ති මාතා නත්ති පිතා නත්ති සත්තා උපාතිපා නත්ති ලෝකේ සමන බ්‍රාහ්මනා සම්මග්ගතා සම්මා පටිපන්නා යේ ඉමන්ත ලෝකම් පරංච ලෝකං සයං අභිඤ්ඤා සක්ඛිකත්වා පරේදෙන්ති අයං උච්චති දික්ඛවේ මිච්ඡා දිට්ඨි මෙන්න මිච්ඡා දිට්ඨියේ තේරුව හැටි මිත්‍යාදිත්‍ය කියන්නේ වැරදි දැකීම රාගයම නැති දෙයක් දැකීම. ඇති දෙන්නේ නැති දෙයක් දැකීම තමයි වැරදි දැකීම කියන්නේ. අක්ෂයාට වියලි කනකොල කන්න දෙනකොට අක්ෂයාගේ මූණට පලන් දෙනවා කොළ පාට කන්නඩියක්. එතකොට මේ අක්ෂයාට දැනෙන්නේ මේ කනකොල වගේ වියලි කනකොල නෙමෙයි අමු කනකොල වගේ. ඉතින් කිසියම් සැකයක් නැතුව මේ වීල තනකොළ කනවා. නැත්තම් වීල තනකොළ දැක්කනම් කන්නේ නැහැ. ඒ අසයා කන්නේ නිල් තනකොළ. මේ රාත්‍රි අසුව බොහොම ඉන්නවනේ. අර පායන කාලයේදී මම දැක්කා පායන කාලයේදී ඔක්කොම තනකොළ වේලිලා. නමුත් අසයාගේ මූණට පළඳලා තියෙනවා කොළ පාට ආවරණයක්. ඉතින් මෙයාට තේන්නේ තේන්නේ ඔක්කොම නිල් පාටටනේ. කිසිම සැකයක් නැතුව අන්න වැරදි හැංගීම කියන්නේ මෙහෙමයි. තමාගේ දෘෂ්ටි අනුව තමයි නැති දේ ඇති හැටට තේින්නේ. ඇති දේ නැති හැටට තේරෙනවා. මේක තමයි මිච්ඡා කියලා කියන්නේ මිච්ඡා වැරදි. වැරදි ලෙස දැකීම දිට්ඨි කියන දැකීම. එතකොට මෙතන තියෙනවා වැරදි ලෙස දැකීම 10ක්. මොනවද? නැති දින්නම් යමක් පරිත්‍යාග කළා නම් ඒකේ කුසලයකොත් නැහැ විපාකයකොත් නැහැ. කොහොමද ඒක තේරුම? ඒක වැරදි. ඒක වැරදි දෘෂ්ටියක් කරලා දැකීමක්. පරිත්‍යාග කළා නම් ඒක ඵලයක් ලැබෙන්නට ඕන. නමුත් පිළිගන්නේ ඵලයක් තියෙනවා කියලා. නැත්නම් හිතන් මහා යාගවල මහා පින්කම් වල එවගේ ඵලයක් නැහැ කියලා හිතෙනවා. මහා පින්කම් කියලා කියන්නේ විශ්වන්තක මහ රජුගේ සත්‍ය සතික මහා දාන දුන්නා. එවගේම සුමේද තාපතයන් වහන්සේ සීල සම්පත් දන් දුන්නා. අපේ තාපතයන් වහන්සේ සම්පත් සියල්ල දුන්නා. එවාගේම අනාථසිංහ විසේතුවරයා මහා දන් දුන්නා. ඕවා තමයි ජෙත් කියන්නේ මහා යාග කියන්නේ මේ සතුන් මරාගෙන යාගෙම නෙමෙයි. දුගී මගේ අතර නනාථාදීන්ද සමා ප්‍රමාණාති ස්ත්‍රාන්තව සෑම වීම ඇඳුම් පැළඳුම් යාන වාහන මිල මුදල් ඒකේ හැම දෙයක්ම පරිත්‍යාග කරනවා. දන්තල් හදාගෙන අර අංකුර අංකුර කියන රාජකුමාරී අවුරුදු 10000ක් තිස්සේ මහා දානයක් පැවැත්වන ජම්බුද්දීපේ කොච්චර ගන්තල කොච්චර දිගද කියනවා නම් යොදුන් යොදනකොට යොදුන් තුන් කාලක් දුගයි දිගයි යනහම් ගව්වක් දිගයි දානශාලාව දිනපතා වැඩ කරන සේවක සේවිකාවෝම 60000ක් ඉන්නවා මේ දන්සලේ ඒවා මහා යාග ඒවා කියන්නේ ජෙත්තන් කියලා ලෙස පමුණු නැගෙන දම් පින්කම් තියෙනවා ඒ කියන්නේ සමාවෙත ගෙනල්ලා දෙන දැන් අපේ මේ විහාරස්ථාන වලට දාන ගෙනත් දෙනවා බොහෝ දෙනා. සමහරට අනාථ ශාලාවට ගිහින් දෙනවා. ගිහින් දෙනවා. ඒවා ගිහින් දෙන දේ තමයි උතන් කියලා නැතන හඳුන්වන්නේ. ඒකගේ පාඩයක් නෑ කියනවා. ඒ වගේම නත්ති සුඛක දුක්ඛතානං කම්මානං පලං විපාකෝ යහපත් කුසල් කර්ම අකුසල් කර්ම කියන මේ දෙකේම ඵලයක් විපාකයක් නෑ කියලා ගන්න වැරදි දැකීමක් නේ යමක් හොඳ කළා නම් ඒක හොඳ ඵලයක් ලැබෙන්න ඕනේ. නරකක් කළා නම් නරක ඵලයක් ලැබෙන්න ඕනේ. ඒක පිළිගන්නේ නැහැ. නැtei කියලා හිතනවා. නැත්ති මාතා තමන්ගේ මව්තුමියට වැඳුම් පිදුම් කිරීමෙන් උවටැන් කිරීමෙන් ඵලක් නැහැ කියලා පිළිගන්න හිතනවා. රාගයෙන් මව් කියන්නේ මවට පියාට ඒ සැලකීමෙන් වැඩක් නැහැ කියලා එකයි ඵලයක් නැහැ කියලා එකයි. ඒ අත්තන අනබර කිරීමෙන් එයාට ගහ දැමීමෙන් එවැගේම නොසලකීමෙන් පිටු කෑමෙන් හිත සැලීමෙන් එවැගේම පිටු කෑමෙන් යම් ඵලයක් නැහැ කියලා හිතෙනවා. ඒ වැරදි දැකීම. එවැගේම නක්ති සත්තා ඕපපාතිකා නක්ති අයං ලෝකෝ. ඒ කියන්නේ මේ තමන් ජීවත් වෙන ලෝක ධාතුව පූර්ව භවයේ කරගත් කුසල විපාකයෙන් ලැබුණා කියලා හිතන්නේ. ඒක පිළිගන්නේ නැහැ. ඉබේ අතගත්තාගෙන හිතෙනවා. මේ මනුෂ්‍ය ලෝකයේ අපි පාලා තියෙන අහකින් ආවාගේ ඉබේ. එහෙමයි හිතන්නේ. ඒක නැත්ති ආයන් ලෝකෝ. නැත්ති පරෝ ලෝකෝ. නිම්මත්තේ ඉපදීමක් නැහැ. නැත මිනිසෙක්වත්, ත්‍රිසං සතෙක්වත්, දෙවියෙක්, මාරයෙක්, බ්‍රහ්මයෙක්වත් වන්නේ නැහැ. කියලා ඒගොල්ලෝ හිතනවා මේක පරලොවක් නැහැ කියන පිළිගැනීම. ඒ වගේම නැත්ති සත්තා ඕපපාතිකා ඒ කියන්නේ දෙව්ලොව, බබලොව උපදින ඇත්තු නැහැ. ඒ වගේම പ്രേත අපායේ, නරක ආදී ඕපපාතික උපදින සත්‍යයක් නැහැ කියලා හිතනවා. නත්ති ලෝකේ සමන බ්‍රාහ්මන සම්මග්ගත සම්මා ප්‍රතිපන්නා. ලොවේහි දාන ආදී දසපාරමී පුරලා, බෝධි සම්භාර පුරලා තමන්ම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන මෙලවත් පරලවත් යථාර්ථයෙන් දැන දේශනා කරන බුදුවරු නෑ, පසේ බුදුවරු රහතන් වහන්සේලා නෑ කියලා එයත් පිළිගන්නවා. මෙන්න මේ කාරණා 10ට කියනවා දස වස්තුක මිත්‍යා දෘෂ්ටිය. ඒ කියන්නේ පරිත්‍යාගයේ විපාක නැහැ. මහා පින්කම් වල විපාක නැහැ. සමීපයේට ගෙනත් දෙන දේ විපාක නැහැ. කුසල අකුසල වශයෙන් රැස් කරන කිසියක විපාක නැහැ. මෙලවක් නැහැ, පරලොවක් නැහැ. මවට පියාට උපකාර වීමේ ඵලයක් නෑ එවාගේම අනදරි කිරීමේ විපාකයක් නෑ එවාගේම ලොවේහි ඕපපාතික වාසයෙන් දෙවියන් බ්‍රහ්මයන් වැනි අයත් උපහා වෙලා නෑ ලොවේහි බුදුරු පතේ බුදුරු රහතන් වහන්සේලා නෑ මෙන්න මේ කියන දහ ආකාරයෙන් දෘෂ්ටි වල කියනවා මිත්‍යා දෘෂ්ටි කියලා මේ දේශනාවේ සඳහන් වෙනවා. මේවට කියන දස වස්තුක මිත්‍යා දෘෂ්ටිය. මේක ඇති උනේ මේක ඇතුලේ මිනිස්යාගේ පරමාකාරුද 14ක් ඇතපස්සේ. ඔය අසංකේ ඉඳලා අවස බහැලා බහැලා බහැලා වෙන්න මිනිස්යාගේ පරමාර්ථ 14 කියන එකම මිනිස්සෝ සම්මාදිටිකයි. 14 කියන කාලේ පස්සේ තමයි මේ දසවස්තුක මිත්‍යා දෘෂ්ටි ඇතුලේ ඊට පස්සේ ඇත්තන්ගේ දරුවන්ට දර මොනුගුරන්න අවුරුදු 500කට ආවත බහැලා ගියා කෙනෙක් චක්‍රවර්ති සිංහනාද සූත්‍රයේ සඳහන් වෙනවා දීඝනිකායේ. මෙන්න මේ දසවත්තුක මිත්‍යා දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටිය ඊළඟට දේශනා කරන කතම සත්‍ය කතම කතමාච දිට්ඨිනේ සම්මා දිට්ඨි සම්මා දිට්ඨිය කියන්නේ කුමක්ද සම්මා දිට්ඨියෙන් පහම් විච්ඡේ දොයන් වදාමි මානමේ සම්මා දිට්ඨිය දෙකක් වශයෙන් මම දේශනා කරන මොකද්ද දෙක අත්තිමිච්ඡේ සම්මා දිට්ඨි සාතවා පුඤ්ඤ භාග්‍ය උපදිවේපක්ඛා අත්තිමිච්ඡේ සම්මා දිට්ඨි අනාථවා ලෝකුත්තරා මග්ගංගා ඒ කියන්නේ සාතවා පුණ්‍ය භාග්‍යා උපදවේපක්ඛා කියන එක සම්මාදිට්ඨියක් තියෙනවා අනාථවා ලෝකුත්තරා මග්ගංගා කියලා තව සම්මාදිට්ඨියක් තියෙනවා මේ සම්මාදිට්ඨිය කියන්නේ නිවැරදි දැකීම නිවැරදිව දැකනවා නම් ඒක සම්මාදිට්ඨියයි ඒ කියන්නේ ඒ ගැන ඉදිරියෙන් කියනවා නිවැරදි දැකන්නේ කොහොමද කියලා ඒ නිවැරදි දැකීම සම්බන්ධ කරුණු අතර පහක්ම මෙතන මේ දේශනාවට ඇතුළත් වෙලා තියෙනවා. කර්මයේ විපාකය නිවැරදිව පිළිගන්නවා. විදර්ශනා ඥාන පිළිගන්නවා එකක් නිවැරදි දැකීමක්. මාර්ග ඥාන පිළිගන්නවා, ඵල ඥාන පිළිගන්නවා, ප්‍රත්‍යේක්ෂා ඥාන පිළිගන්නවා. ඒ කරුණු පහක් කියනවා මෙතන මේ ඉදිරියෙන් කියන්නේ. එතකොට ඊළඟ සඳහන් කරන කොහොමද මානෙනි? සාතව කියන්නේ ලෞකික ලෞකික වූ පුණ්‍ය භාග්‍යය කියන්නේ පින් ඵලගෙන දෙන උපද වේපාක්ඛා කියන්නේ කුසල විපාක මනුලව දෙවලව බබලවගෙන දෙන සම්මාදිට්ඨියක් තියෙනවා ඒ සම්මාදිට්ඨිය හඳුන්වන්නේ අර මුලින් සඳහන් කළ 10 අනිත්‍යත්වය අත්ථි දෙන්නං අත්ථි යෙත්තං අත්ථි හොතං අත්ථි සුගත දුක්ඛතානං කම්මානං ඵලං විපාකෝ අත්ථි අයං ලෝකෝ අත්ථි පරෝ ලෝකෝ අත්ථි මාතා අත්ථි පිතා අත්තේ සත්තා උපපාතිකා තිලෝකේ සමන බ්‍රාහ්මනා සම්මාද්දසා සම්මා පටිපන්නා යයිමන්ති ලෝකම් පරන්ති ලෝකම් සයං අභිඤ්ඤා සච්චිකත්වා පරිදෙන්ති මේ කීවේ ලෞකික වූ පින්ඵලගෙන දෙන්නා වූ ලෞකික සම්පත් උපදවන්නා වූ සම්මා දිට්ඨියයි එනම් පරිත්‍යාගයේ විපාකයක් ඇති බව පිළිගන්නවා මහා පින්කම් වල විපාක ඇතැයි පිළිගන්නවා සමීපයට ගෙනත් යමක් පිළිලමනා නම් ඒ ආනිසංස ඇතැයි පිළිගන්නවා. කුසල කුසල කර්මවල අයහපමේ යහපත් අයහපත් විපාක ඇති බව පිළිගන්නවා. සැප දුක් විපාක ඇති බව පිළිගන්නවා. යහ භවයෙන් කළ කුසල කුසල කර්මානෝ මේ භවයේ උත්පත්ති ලැබී ඇති බව ලෝකයේ ගැන පිළිගන්නවා. මේ භවයෙන් මතු භවයකට පරිසන්දි වාතයෙන් යන බව පරිලෝක පිළිගන්නවා. මාත පියාට උපස්ථාන කිරීමේ අනුසස් පිළිගන්නවා. මාත පියාට නොසලකීමේ ආදීනෝ විපාක ඇති බව පිළිගන්නවා. ලොවේ ඕපපාත උපදින දෙවියන් බ්‍රහ්මයන් ඇති බව පිළිගන්නවා. ලොවේ බුදුවරු පසේ බුදුවරු රහතන් වහන්සේලා කියන දෙලව පල්ලෝ සියල්ල දැනගන්නා ලද ඒ ලෝකෝත්තර අධිගම ආදී උතුමන් වහන්සේලා වැඩි සිටි බව පිළිගන්නවා. මෙන්න මේ දහාකාර වූ පිළිගැනීමද කියනවා ලෞකික වූ තිම්පලගෙන දෙන්නා වූ එවාගේම දිව්‍ය මානුෂාදී සුගති සැපගෙන දෙන්නා වූ සම්මා දිට්ඨිය. දැන් මේ විදිහට සැලකනකොට ඒ අය මේ සම්මා දිට්ඨිය පිහිටාගෙන ඒ පුණ්‍ය ලාභයන් ලබන්න සුදුසු හැටියට තමන් ජීවත් වෙනවා. පරිත්‍යාග කරනවා, මාපින්කම් කරනවා, ජලවත් කිරණීම කරනවා, එවාගේම කුස අකුසලයෙන් වැළකීලා කුසල රැස් කරනවා දෙලොව ඇති බව පරලොව ඇති බව පිළිගෙන අප්‍රමාදව පින් රැස් කරනවා එවාගේ මෞඛ්‍යයන් විශේෂයේ උපස්ථාන කරනවා දෙවියන් බ්‍රහ්මයන් ඇති බව තේරුම් ගන්නවා එවාගේ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාගේ ගුණස්කන්ධය සීලස්කන්ධය ප්‍රඥාස්කන්ධය පිළිගන්නවා එසේ පිළිගැනීමෙන් ඔහු අප්‍රමාණව කුසල රැස් කරගන්න සමර්ථ වෙනවා මේකයි පුණ්‍ය භාග්‍යය කිව්වේ මෙන් බොහෝ කුසල රැස් වෙනවා උපදි වේපාකා දීවේ දීයමානුෂාදී සුඛති ලෝකෝත්පත්තිය ලබන්නේ කියන හේතු වෙනවා. මේකට කියනවා සාස්ත්‍රව සම්මාදිට්ඨිය. ඊළඟට අනාශ්‍රව ලෝකෝත්තර සම්මාදිට්ඨිය ඊළඟට තෝරනවා. කතමාතිදික්කේ සම්මාදිට්ඨිය අනාසවා ලෝකෝත්තර මග්ගංගා. කෝ විස්සයේ අරේ චිත්තස්සේ අනාසව චිත්තස්සේ අරිය මග්ග සමන්දිනෝ අරිය මග්ගම් භාවේතු පඤ්ඤා පඤ්ඤේන්ද්‍රියම් පඤ්ඤා බලං ධම්මේචේ සම්බුද්ධංගෝ සම්මාදිට්ඨි මග්ගං ගං අයං උච්චති වික්කවේ සම්මාදිට්ඨි අනාථවා ලෝකුත්තර මග්ගංගා මෙන්න ලෝකෝත්තර සම්මාදිට්ඨියේ තෝරන හැටි මානෙනි යම් වෙලාවක සෝවාන් සතරදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගඥාන ලැබෙනවා නම් මේ මාර්ග ඥාන මාර්ග චිත්ත අවස්ථාවේදී අපි චිත්තස් කියන්නේ මාර්ග චිත්තයක අනාසව චිත්තස් කියන්නේ කෙලෙස් නැති මේ මාර්ග චිත්තක මාර්ග චිත්තක තැනස්සාට අරිය මඟ සමන්දිනෝ කියන්නේ මාර්ග චිත්තෙන් යුක්ත පුද්ගලයාට අරිය මඟම් භාවයතෝ කියන්නේ මාර්ග චිත්තෙන් වඩමින් ඉන්න තැනස්සාට චිත්තස් ඒකාග්‍රතාව සිතේ ඒකාග්‍රතාව වගේම පඤ්ඤා පඤ්ඤේන්ද්‍රියං පඤ්ඤා බලං පඤ්ඤා බලං සම්ධම්මේකේ සම්බොජ්ජංගෝ සම්මා දිට්ඨි මග්ගංගා මෙන්න මේ කියන්නේ ලෝකෝත්තර සම්මා දිට්ඨියයි එහෙනම් ඒ සෝවාන් ආදී මාර්ග චිත්තවල තියෙනවානේ ප්‍රඥාවක් පඤ්ඤා පඤ්ඤේන්ද්‍රියං ඒ කියන්නේ සිතට ආબોධයේ ගෙන දීමේ ඉසුරුමත් අර්ථයෙන් ඉන්ද්‍රිය නම් වූ පඤ්ඤේන්ද්‍රිය එතන තියෙනවා. ඒ වගේම මෝහයෙන් යටපත් කරන්න බැරි බලගත වූ නුවණට කියනවා ප්‍රඥාවට කියනවා පඤ්ඤා බලය. ඒකත් එතන තියෙනවා. ඒ වගේම චතුරාර්ය සත්‍ය අවබෝධයට අංග වශයෙන් පිළිකෙන ධම්මයේ සම්බුද්ධංගේ නම් ප්‍රඥාව එතන තියෙනවා. එවැගේම ආදර්ශයක මාර්ගයේ මාර්ගාංග වශයෙන් පාතින සම්මාදිට්ඨි නම් වූ ප්‍රඥාතන තියෙනවා. මේ විදිහට ආදි මාර්ගයේ පිහිටියා වූ ප්‍රඥාව තමයි මෙතන අනාත්ම වූ ලෝකෝත්තර වූ මාර්ගාංග වූ සම්මාදිට්ඨිය කියන එක තේරුවා. ඊට පස්සේ සඳහන් කරන මෙන්න මේ ලක්ෂණ විසඳුමක්. සෝ නිත්‍යාදිත්‍ය පහානාය වායනති සම්මාදිට්ඨිය උපසම්පදාය. ස්වාස සම්මා වායාමෝ සෝ සතෝ මිච්ඡාදිත්‍යින් පජාති සම්මාදිට්ඨිය උපසම්පද්ද ගෙරති සාස හෝති සම්මා සති ඉතින් මේ තයෝ ධම්මා සම්මාදිට්ඨින් අනුපරිධාවන්ති අනුපරිවත්තන්ති සයේකේදම් සම්මාදිට්ඨි සම්මා වායාමෝ සම්මා සති ඕම ලක්ෂණ විසඳුමක් ඒ කියන්නේ මේ මේ ආර්ය මාර්ගඥානයේ තියෙන වෙලාවේදී ආර්ය මාර්ගඥානයේ සම්මාදිට්ඨිය කියන්නේ ඒ ආර්ය මාර්ග සම්මාදිට්ඨිය ඇති වෙලාවේ වීර්ය කරනවා නිත්‍යාදුක්ඛය නැති කරන්න ප්‍රහාණය කරන්න සම්මාදිට්ඨිය වැඩි දියුණු කරන්න. ඒක තමයි සම්මා වායාම. ඒ සිතේමයි කියන්නේ. ඒ සිතේ තියෙන වීර්යය තමයි සම්මා වායාම. එවැගේම සෝ සතෝ මිච්ඡාදිට්ඨින් පජාති සම්මාදිට්ඨින් උපසම්පජ්ජ විරති සාස හෝති සම්මා සති. ඒ මොහොතේ ඒ සිතේම තියෙන සතිචෛතසිකය අර කියන මිත්‍යා දෘෂ්ටිය ප්‍රාණී කරමින් සම්මා දිට්ඨියට එළඹී වාසය කරනවා. යුක්තය සම්මා දිට්ඨිය යුක්ත වෙනවා සතිය. ඒකට ඒකට කියනවා සම්මා සති කියලා. මෙන්න මේ ධර්ම තුනෙන් සම්මා දිට්ඨිය පිරිවරා ගන්නු ලැබෙනවා. මෙන්න මේක සම්මා දිට්ඨියේ පුරෝගාමී බව පහදා දෙන එක දේශනාවක්. ඔය වගේම දේශනා පාළියේ කරුණු තේලියට පහක්ම සදාන් කරන්න යෙදුණා. ඒ කියන්නේ සම්මාදිට්ඨි කුබ්බංගමා හෝති කියන දේශනෙන් පටන්ගෙන සම්මාදිට්ඨිය පෙරට වෙනවා කොහොමද? නිත්‍යා සංකල්පයේ නිත්‍යා සංකල්ප වශයෙන් දැනගන්නවා. සම්මා සංකල්පයේ සම්මා සංකල්ප වශයෙන් දැනගන්නවා. අන්න සම්මාදිට්ඨිය. ඊළඟ සදාන් කරන මිත්‍යා සංකල්පය කියන්නේ මොනවද? සම්මා සංකල්ප කියන්නේ මොනවද? ඒ මිත්‍යා සංකල්පනාව කියන්නේ කාම සංකප්පෝ, ව්‍යාපාද සංකප්පෝ, විහිංසා සංකප්පෝ. මේ පංචකාම සම්පජන යම් මෙනෙහි කිරීමක් නැත්නම් හිත යෙදීමක් කියන ඒක මිත්‍යා සංකල්පනාවක්. ව්‍යාපාද කාලත සිතක් පාතිනවා නම් ඒක මිත්‍යා සංකල්පනාවක්. හිංසාකාරී සිතක් පාතිනවා නම් එතන පවතින්නේ මිත්‍යා සංකල්පනාවක්. මෙන්න මේක මිත්‍යා සංකල්පනාවයි. සම්මා සංකල්පනාව කොටස් දෙකකින් අර වගේම තෝරනවා. එනම් ලෞකික වූ, ශාස්ත්‍ර වූ, පුණ්‍ය භාග්‍ය වූ, දිවමානුෂාරී සපගෙන දෙන්නා වූ සම්මා සංකල්පයක් තියෙනවා. ලෝකෝත්තර වූ මාර්ගාංග වූ අනාසර වූ සම්මා සංකල්පයක් තියෙනවා. ඊළඟ තෝරනවා ඒ ලෞකික වූ සිල්පලගෙන දෙන්නා වූ එවැගේම දිවමානුෂාදී සම්පත් පිණිස පවත්නා වූ සම්මා සංකල්පේ කුමක්ද? නෙක්ඛම්ම සංකප්පෝ අව්‍යාපාද සංකප්පෝ අවිහිංසා සංකප්පෝ. නෙක්ඛම්ම සංකප්පෝ කියන්නේ නිතරම දන්සියල් බණ භාවනා කරමින් අකුසල් නැති කරන්න පුරුදු වෙනවා නිවන් අරමුණු කරනවා. නිවන් සඳහා කුසල් පාරමී පුරනවා. මේක නෙක්ඛම්ම සංකප්පෝ. දානයක් දෙනකොට ඒ දානයක් දෙන වෙලාවේ තමන්ගේ හිතේ ලෝභ දෝෂ මොහ තුලින් කෙරෙන් තමන් හිත දික්මනවා. ඒකත් නෙක්ඛම්මයක්. ඒ වගේම තමන් නිවන් සුව පතනවා. ඒක නෙක්ඛම්මයක්. සතර ආපාය නිදෙන්න පතනවා. ඒක නෙක්ඛම්මයක්. මේ වාගේ අකුසල් වලින් නිදෙන්න, ඒ වගේම සතර ගමනින් නිදෙන්න යම් කිසි සංකම්පනාවක් තියෙනවා. ඒකට කියනවා නෙක්ඛම්ම සංකල්පනාව. අව්‍යාපාද සංකල්පනාවේ මෛත්‍රී වැඩි වීම. අවිහිංසා සංකල්පනා කියන්නේ කරුණා වැඩි වෙනවා. එතකොට මෛත්‍රී සාගත විචාරකය අව්‍යාපාද සංකල්පනාව. කරුණා සාගත විචාරකය අවිහිංසා සංකල්ප. මේක මේ තුනම ලෞකික වශයෙන් දීමානුෂාදී සැපගෙන දෙන්නා වූ පින්පලගෙන දෙන්නා වූ සම්මා සංකල්පයයි. ඒ කියන්නේ ඒ සම්මා සංකල්පයේ තියෙනවා නම් පුජ්‍යලයා සීලවන්ත වෙනවා. ශ්‍රද්ධාවන්තක් වෙනවා. ත්‍යාගවන්තත් වෙනවා ධර්මාඥානයේ සුතවන්තත් වෙනවා භාවනාඥානෙන් ප්‍රඥාවන්තත් වෙනවා පාපයට ලැජ්ජා බය ඇති කෙනෙක් වෙනවා ඕ මෙලව පල්ලෝ ජයගන්නෙක් බාටපත් වෙනවා මේක සම්මා සංකල්පනාවේ ලැබෙන විශේෂ අනිසංශයක් ඊළඟට ලෝකෝත්තර සම්මා සංකල්පයේ තෝරන බුදුරජාණන් වහන්සේ යාකෝ භික්ඛවේ අරිය චිත්තස අනාසව චිත්තස අරිය මග්ග සමංගෙනෝ අරිය මග්ගම් භාවයතෝ මිත්‍යා සංකප්පා තක්කෝ විතක්කෝ සංකප්පෝ අප්පන ව්‍යප්පන චේතසෝ අභිනිරෝපන වති සංකාරෝ මෙන්න මෙහෙම තෝරනවා ලෝකෝත්තර සම්මා සංකල්පනාව ඒ කියන්නේ ආර්ය මාර්ගයේ වඩන ආර්ය මාර්ගයෙන් යුක්ත පුද්ගලයාගේ සිතේ පහළ වෙනවා ඒ ලෝකෝත්තර අරමුණට හිත නංවන තක්කෝ කියන හිත ඔය පද තේරි ඔක්කොම මේ කියවෙන්නේ ඒක අර්ථයක් තක්කෝ විතක්කෝ සංකප්පෝ තුනම එකට සමාන තේරුමක් හිත නංවනවා ඒ වගේම අප්පනා ව්‍යප්පනා චේතසෝ අභිනිරෝපණ ඒ කියන්නේ අරමුණට කුසල් අරමුණට නිවන් අරමුණට හිත යොමු කරනවා පමුණුවනවා වචී සංඛාරෝ ඒ වගේම වචන කතා කරන්නත් මේක තමයි පුරෝගාමි වෙන්නේ ඒකට තමයි මෙතන කියන්නේ අනාශ්‍ර වූ ලෝකෝත්තර වූ මාර්ගාංග වූ සම්මා සංකල්පනාව එනම් සතර මාර්ග විසිතේ යෙදෙන්නා වූ විතරක චෛතසිකයයි ඒ විතරක චෛතසිකයෙන් කියන්නේ කුසල් චිත නැත්නම් මේ මාර්ගයේ චිත අරමුණට යොමු කරගෙනවා අරමුණට නම් වෙනවා අරමුණට අභිනිරෝපණය කරනවා ඒක තමයි මේ කියන්නේ ලෝකෝත්තර සිතේ තියෙන සම්මා සංකල්පනාව ඊළඟට දේශනා කරනවා මේ මේ මිත්‍යා සංකල්පනාව නැසඳ සම්මා සංකල්පන උපදවන්න ඒ සිතේ පහළ වෙනවා වීර්යය. ඒකට කියනවා සම්මා වායාම. මේ මිත්‍යා සංකල්පනාව නැසමින් සම්මා සංකල්පනා උපදවනවා සිහිය. ඒකට කියනවා ලෝකෝත්තර සම්මා සතිය. මෙන්න මේ ධර්ම තුනේ එකතු වෙලා අර සම්මා සංකල්පනාව පිරිවරා ගන්නවා. මේකයි දෙවෙනි ඡේදයෙන් හඳුන්වන්නේ. ඊළඟ තුන්වෙනි පදයෙන් හඳුන්වනවා සම්මාදිට්ඨිය කරතු වෙනවා සම්මාදිට්ඨිය කරතු වෙන්නේ කොහොමද මිත්‍යා වාචා මිත්‍යා වාචා වශයෙන් තෝරා ගන්නවා සම්මා වාචා සම්මා වාචා වශයෙන් තෝරා ගන්නවා මිත්‍යා වාචා කියන්නේ මොකක්ද මුසාවාද විසල වාච පරිස වාච සම්පප්පලාප මේ හතරයි සම්මා වාචා කියන එක තෝරනවා සම්මා වාචා කොටස් දෙකකට බෙදෙනවා ලෞකික වූ පින්ඵල ගෙන දෙන්නා වූ දිවමානුෂාද සැප සම්පත් ගෙන දෙන්නා වූ සම්මා වාචාවක් තියෙනවා. ලෝකෝත්තරව මාර්ගාංග වශයෙන් පවත්නා වූ අනාශ්‍රව සම්මා වාචාවක් තියෙනවා. ඒ ලෞකික වූ කින්පල ගෙන දෙන්නා වූ සුගති ලෝකවල උත්පත්තිය ගෙන දෙන්නා වූ සම්මා වාචාව නම් කුමක්ද කියන එක තෝරනවා. මුසාවාදයෙන් වළකිනවා. සිසුන වාචයෙන් කියන්නේ කේලම්බස් කියමින් වළකිනවා. විශ්වාසනේ කියමින් වලකිනවා පරස වචනේ කියමින් වලකිනවා මෙන්න මේ හතරෙන් වැළකීලා සත්‍ය වචන කතා කරනවා සමති දම් ගන්න වචන කතා කරනවා මුර්ධෝලෝක මෛත්‍රී සහගත වචන කතා කරනවා නොසිස් වචන කතා කරනවා මෙන්න මෙහෙම වචනේ සංවර කර ගැනීම ලෞකික වශයෙන් දෙවිසලගෙන දෙන්නා වූ දීමානුෂාගේ සම්පත් පිළිස පවත්නා වූ ලෞකික සම්මා වාචාවයි ලෝකෝත්තර සම්මා වාචාව කියන්නේ මෙතන මේ මාර්ගසිතේ මාර්ගේ වඩන්නාගේ සිතේ පහළ වෙනවා මිච්ඡා වාචාවෙන් වැළකීමේ ආරති විරති ප්‍රතිවිරති වේරමණි මෙන්න මේ තේරුමින් කියවෙන පරිද්දෙන් ඒ මිච්ඡා වාචා කවදාකවත් සිදු නොවන හැටියට ඒ සිතෙන් වැළකීමේ විරති ඡාසිතේ පහළ වෙනවා ඕකට කියනවා සම්මා වාචා කියලා ඡායිසිකයක් ඒක දෙත් ඇතිකේ පහළ වෙනවා. ඒකවත් එතන ඒ සම්මා දිට්ඨියයි සම්මා වායාමයයි සම්මා සතියයි තුන්දෙන එකතු වෙලා මේ ක්‍රියාවලිය සිද්ධ කරනවා. ඒ සම්මා වායාම ඉඳගෙන මිත්‍යා වාචාව නැතිකරන්න සම්මා වාච උපදවන්න උත්සාහවන්ත වෙන එක සම්මා සම්මා වායාමයයි. එවැන්ම සම්මා සතිය ඉඳගෙන ඒ මිච්ඡා වාචාව යටපත් කරලා සම්මා වාචාව ඇති කර ගන්නවා. ඒ කියන්නේ වේදිත ජාතිකේ පිහිටුවා ගන්නවා. ඒක සම්මා සතියයි. මේ තුන්දෙන එකතු වෙලා සම්මා සංකප්ප කියන මාර්ගාංගය පෝෂණය කරනවා වට කර ගන්නවා. ඊළඟ තුන්වෙනි ඡේදයෙන් දේශනා කරනවා සම්මා විච්ඡේ පෙරට කොටගෙන නිත්‍යා කර්මාන්තයේ නිත්‍යා කර්මාන්ත වශයෙන් තෝරගන්නවා. සම්‍යක් කර්මාන්තයේ සම්‍යක් කර්මාන්ත වශයෙන් තෝරගන්නවා. මිත්‍යා කර්මාන්ත කීවේ ප්‍රාණඝාතය, අදින්නා දානය, මිත්‍යාචාරය. මේ තුන. සම්මා කම්මන්තය කියලා සඳහන් කරනවා කුණ අධ්‍යයයකට. එනම් ලෞකික වශයෙන් පින්පල ගෙනදෙන සුගති ලෝකෝත්පත්තිය ගෙනදෙන සම්මා සම්මන්තියක් තියෙනවා. ලෝකෝත්තර මාර්ග සිතේ සම්මා සම්මන්තියක් තියෙනවා. ලෞකික වශයෙන් තියෙන සම්මා කම්මන්තේ නම් ප්‍රාණඝාතයෙන් වැළකීලා සීල සත්‍යයන්ට අබේ දෙනවා. අදින්නාදානෙන් වැළකීලා අවංකභාවය පුරුදු කරනවා. එවැගේම මිච්ඡාචාරයෙන් වැළකීලා පිරිසුදුව සීලාචාර සම්පන්න වෙනවා. මේ කාරණා තුන ලෞකික වාක්‍යයෙන් පින්පලගෙන දෙන සුගති ලෝකෝත්පත්තියේ සැපගෙන දෙන ලෞකික සම්මා කම්මන්තයයි. ලෝකෝත්තර සම්මා කම්මන්තේ නම් ආර්ය මාර්ගයේ වඩන්නෙකුගේ සිතේ පහළ වෙනවා. ඒ මේ කයේ සිදුවෙන අකුසල් තුලින් වැළකීම නම් වූ සම්මා කම්මන්ත විරති ඡායිතේ පහළ වෙනවා. ඒක තමයි ලෝකෝත්තර සම්මා කම්මන්තය. ඒ අවස්ථාවේදී මිච්ඡා කර්මාන්තේ නැති කරනු පිණිස සම්මා කර්මාන්තේ උපදවනු පිණිස වීරිය පහළ වෙන එක සම්මා වායාමයයි. එවාගේ මිච්ඡා කර්මාන්තේ නැති කරමින් සම්මා කර්මාන්තයට එළඹී සිටිනවා කවුද සිහිය ඒක සම්මා සතියයි. මෙසේ සම්මා දිට්ඨියෙන් සම්මා වායාමයෙන් සම්මා සතියෙන් අර සම්මා කම්මන්ත කියන මාර්ගාංගය පිරිවරා ගන්නවා ඊළඟ හතරින් වාරයේ කියවෙනවා සම්මා ආජීවය ගැන ආර්ය මාර්ග චිත්තයෙහි සම්මා දිට්ඨිය පෙරතුගම් පෙරතු වෙනවා කියලා සදාන් කළ සදාන් වෙනවා නිච්ඡා ආජී නිච්ඡා ආජී වශයෙන් දැනගන්නවා සම්මා ආජීවය සම්මා ආජීව වශයෙන් දැනගන්නවා. මිත්‍යා ආජීවය කියන්නේ කොමක්ද? භික්ෂුන් වහන්සේලාගේ පැත්තෙන් විතර හඳුනලා කියන්නේ. දැන් ගෘහස්ථින්න තුන නම් මිත්‍යා ජීව ප්‍රීතියක් තියෙනවා. ප්‍රාණඝාතයෙන් ජීවත් වීම, අදින්නාදානෙන් ජීවත් වීම, මිච්ඡාචාරයෙන් ජීවත් වීම, බොරු කීමෙන් ජීවත් වීම, එවැගේම තේලාම්බක් කීමෙන් ජීවත් වීම, පරිස වචන කීමෙන් ජීවත් වීම, හිස් වචන කීමෙන් ජීවත් වීම කියලා කරුණු හතක් තියෙනවා මුලින්. ඊළඟට කරන අධර්ම වෙලඳාම් ක්‍රම. ඒ කියන්නේ වහල් වෙලඳාම, මත්නිස සතුන් වෙලඳාම, අවියාවද වෙලඳාම, මද්ද්‍රව්‍ය වෙලඳාම, විස වර්ග වෙලඳාම කියලා. තවත් ඔය වගේ යම් යම් ජීවත් වීම සඳහා යම් යම් කුසල් කරනවා නම් ඔක්කොම මිච්ඡා ජීව. ඒ වගේ සම්පූර්ණයෙන් යුක්ත නම් ඒක තමයි මිච්ඡා ජීව. සම්මා ජීව කියන්නේ ලෝකෝත්තර මේ ලෞකික සම්මා ආජීවයයි ලෝකෝත්තර සම්මා ආජීවයයි දෙකක් තියෙනවා. ලෝකෝත්තර භික්ෂුන් වහන්සේලගේ පැත්තෙන් තියෙන මිච්ඡාගේ වේතන කියෝනේ මෙහෙමයි. කුහන ලපන නේනිත්‍යකතා නිප්පේසිකතා ලාභේන ලාභං නිජිකින්සනතා කියලා කරුණු පහක් තියෙනවා. කුහන කියන්නේ මිනිසුන් විශ්මයටපත් කරනවා. නැති ගුණාගුණේ. ලපනා කියන්නේ මිනිසුන්ගේ යමක් සිව්පතේ ලබන්නේ සාතු වචන කතා කරනවා. නිමිත්‍යකතා කියන්නේ උපමා උදාහරණ කියමින් සිව්පස්සේ ලබන්න උත්සාහවන්ත වෙනවා. නිත්‍යසිකතා කියන්නේ මනුෂ්‍යයන් දොස්පරොස් කියලා යමක් ලබා ගන්නවා. ලාභන ලාභන්නේ ජීවිතේසනතාවනේ තමන් ලැබෙන දේ දිහයන්ත කියලා දිහයන්ගෙන් අලුත් වටිනා දේවල් ලබාගෙන ජීවත් වෙනවා. ඔය වාගේ තියෙනවා භික්ෂූන් වහන්සේලාට මිච්ඡා ජීවකරණ පහ. ඒ ඔක්කොම මිච්ඡා ජීව. සම්මා ආජීව දෙකට බෙදෙනවා ලෞකික සම්මා ආජීව ලෝකෝත්තර සම්මා ආජීව කියලා. ලෞකික සම්මා ආජීවය නම් මේ කියන මිත්‍යා ආජීවයෙන් සම්පූර්ණයෙන් වැළකී ධාර්මිකව ජීවත් වීම. ගිහි බෞද්ධයානම් තමන්ගේ ජීවත් වීම සඳහා කයින් වචනින් කිසිම අකුසලයක් නොකර හැරීම. ඒවා මේ වැරදි වෙනදාම් කිලින් හා තවත් තවත් ක්‍රම වලින් මිත්‍යා ආජීව කෙරෙනා නම් ඒ සියල්ලෙන් වැළකීලා ධර්මයෙන් උපයා සපයා ගන්න දෙයින් ජීවත් වීම ලෞකික සම්මා ආජීවයයි ඒ ලෞකික වශයෙන් දිව්‍ය මානුෂාදී සැපගෙන දෙන කුණ්පලගෙන දෙන සම්මා ආජීවයයි ලෝකෝත්තර සම්මා ආජීවය නම් මෙතන කියෝනේ ඒ සෝවාන් ආදී මාර්ග සිත් වඩන්නෙකුගේ සිතේ පහළ වෙන මිච්ඡා ආජීව කියන මෙයින් වැළකුණු සම්මා ආජීව චෛතසික ධර්මයයි ඒක සම්මා ආජීව නම් නෑ දින් වේගවා එම සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියලා තුනක්ම තියෙනවානේ මාර්ගාංග ඒ තුන ඒ විදිහටම හඳුන්වනවා ඊළඟට මේ සම්මා දිට්ඨිය ඇති පුණ්‍යවන්තයා ඥානවන්තයා අර මිත්‍යා ආජීවයේ ලබන පිළිසත් සම්මා ආජීවයේ ලබන පිළිසත් වීර්ය වඩනවා ඒක සම්මා වායාමයයි එවාගෙම මිත්‍යා ආජීවයේ නැසෙන සම්මා ආජීවයට පත් වෙන සඳහා සිහිය පවත්වන එක සම්මා වායාමයයි යන සම්මා දිට්ඨි සම්මා වායාම සම්මා සති කියන තුනෙන් සම්මා ආජීවය පිළිවරා ගන්නවා එකතු වෙනවා මිශ්‍ර වෙනවා දැන් මෙතන කරුණු පහක් මේ විදිහට කියවුණා ඊළඟට දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ සම්මා දිට්ඨියට සම්මා සංකල්පය සෑහෙනවා සම්මා සංකල්පයට සම්මා වාචාව ගැලපෙනවා සම්මා වාචාවට සම්මා කම්මන්තය ගැලපෙනවා සම්මා සම්මන්ත්‍රය සම්මා ආජීව ගැලපෙනවා. සම්මා ආජීවයට සම්මා වායාම ගැලපෙනවා. සම්මා වායාමයට සම්මා සති ගැලපෙනවා. සම්මා සතියට සම්මා සමාධිය ගැලපෙනවා. සම්මා සමාධියට සම්මා ඥානය ගැලපෙනවා. සම්මා ඥානයට සම්මා විමුක්තිය ගැලපෙනවා. මෙයින් අටක් සෝවාන් ආදී යත මාර්ගඵලාභීන්ටයි 10 රහතන් වහන්සේටයි ඊළඟට සඳහන් කරනවා වැදගත් පාඩම් පෙළක් අන්‍යහත් තමයි චත්තාරීසක මහා චත්තාරිය කියන පදයට සම්බන්ධ කාරණා ටික කියන්නේ. කියන එක ගැන ටිකක් අහගමු. බොහොම සංක්ෂේපයෙන් මේ හඳුන්වන්නේ ඒ සාකච්ඡාවේදී මේවා තවදුරටත් පැහැදිලි කරගනිමු. බුදුරජාන් වහන්සේ දේශනා කරන මහණෙනි ලෝකෝත්තර මාර්ග සිටී සම්මා දිට්ඨිය කියන ප්‍රඥාව පෙරට වෙනවා ඉස්සරහට මුලින් පිළිදෙනවා. ඒ සම්මා දිට්ඨිය ඒ මිත්‍යා දිට්ඨිය මේකයි කියලා මුලින් දැනගෙන ඒ සම්මා දිට්ඨිය නිසා මිත්‍යා දිට්ඨිය ප්‍රහාණය කරනකට නිජ්ජරණය කරනවා කියන්නේ නිජ්ජරති එතකොට ඒක නතනවා මිත්‍යා දිට්ඨිය නතනවා එයාගේ මිත්‍යා දිට්ඨිය නිසා තියෙනවා යම් අකුසල ධර්ම ඒ ඔක්කොම නැතනවා සම්මා දිට්ඨිය නිසා අනේක විද කුසල සම්භාරයක් උපදවනවා ඔන්න ඒක තේරුම ඒ වගේම සම්මා සංකල්පනාව තියෙන ඒ ආර්ය මාර්ගලාභී තැනැත්තා මිත්‍යා සංකල්පනාව සම්මා සම්මා සංකල්පනාව තියෙන තැනැත්තා මිත්‍යා සංකල්පනාව නැතනවා. ඒ වගේම මිත්‍යා සංකල්පනා නිසා ඇති වෙන මේ අකුසල ධර්ම සියල්ල විනාශ කරන නැතනවා. ඉදිරියට කියලා කියන්නේ ඊළඟට සම්මා සංකල්පය නිසා අනේක අප්‍රමාණ කුසල ධර්මයන් ගොඩනගා ගන්නවා. මොන දෙවෙනි තේරුම? ඊළඟ සම්මා වාචා තියෙන ආරි මාර්ගලාභී පුණ්‍යවන්තයා මිච්ඡා වාචාව නැතනවා. මිච්ඡා වාචා නිසා පහළන තියෙන අනේක වේද අකුසල් සියල්ල නැතනවා. ඒ වගේම සම්මා වාචාව නිසා අප්‍රමාණ කුසල ධර්මයන් රැස් කරනවා. ඊළඟ හතරින් වාදී වෙනවා සම්මා කම්මන්තේ නිසා මිත්‍යා කම්මන්තේ නිර්ජලණය වෙනවා නැතෙනවා. එවාගෙම ඒ මිත්‍යා කර්මාන්තය නිසා යම් අකුසල් පහළ වෙන තිබුණා නම් ඔක්කොම නැතෙනවා. එවාගෙම සම්මා කම්මන්තේ නිසා ප්‍රමාණ කුසල ධර්මයන් ගොඩනගා ගන්නවා. ඊළඟට මේ සම්මා ආජීවය සම්මා ආජීවය කියන තැනත්තා මිත්‍යා ආජීවයෙන් නැතනවා. එසේම මිත්‍යා ආජීව නිසා හටගන්න තියෙන මේ මේ කකුසල ධර්ම සියල්ලම නැතනවා. සම්මා ජීව නිසා ප්‍රමාණ කුසල ධර්මයන් ගොඩනගා ගන්නවා. මිත්‍යා වායාමයේ කියන මේ සම්මා වායාමයේ කියන කෙනා මිත්‍යා වායාමයෙන් නැතනවා. මිත්‍යා වායාමීත ඇතිවෙන කියන නොයෙක් මේ කකුසල ධර්ම සියල්ලම නැතනවා. සම්මා වායාමී නිසා අනේක අප්‍රමාණ කුසල රැස් කරනවා. ඒ වගේම සම්මා සතිය නිසා මිත්‍යා සතිය නැතනවා. මිත්‍යා සතිය නිසා ඇති වෙන අකුසල් සියල්ලක් නැතනවා. සම්මා සතිය නිසා ප්‍රමාණ කුසල ධර්මයන් ගොඩනගා ගන්නවා. සම්මා සමාධිය නිසා මිත්‍යා සමාධිය නැතනවා. සම්මා සමාධිය නිසා මිත්‍යා සමාධිය නිසා උපදින තියෙන සියලුම අකුසල ධර්මයන් නැතනවා. සම්මාජයේ සමාධිය නිසා ප්‍රමාණ කුසල ධර්මයන් රැස් කර ගන්නවා. මේ වාගේ සම්මා ඥාන සම්මා විමුක්ති හිතත් ඒ සම්පත් එසේම සිද්ධ වෙනවා. මෙතන සඳහන් වෙන අකුසල පැත්තෙන් 20ක් කුසල පැත්තෙන් 20ක් තියෙනවා. ඒ කියන්නේ එක්කාසුපත තමයි මහා චක්කාරීසක කියලා සඳහන් කරන චක්කාරීසක 40 කියන එකයි. එතකොට අන්තිමට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ඉතිකෝ භික්ඛවේ දස කුසල පක්ඛා දස අකුසල පක්ඛා මහා චත්තාරීසක ධම්මපරියෝ පරියායෝ නාමයන් පවත්තිතෝ අපපතිවත්යෝ සමනේනවා බ්‍රාහ්මණේනවා දේවේනවා මානේනවා බ්‍රහ්මුණාවා කෙරෙචවා ලෝකස්මි මානෙමි මෙතන කුසල පැත්තේ 20 කොට අකුසල පැත්තේ 20 කොට ධර්ම කොටස් සඳහන් වෙනවා මේකට කියන මහා චත්තාරීසක ධර්ම පරියාය කියලා ධර්ම පරියාය කියන ධර්ම දේශනාව එය කිසිම ශ්‍රමණ බ්‍රාහ්මණ දිව්‍ය මාර්ග බ්‍රහ්මාදී කෙනෙකුට පවත්වන්න බැරි දෙයක් කියන එක උන්වහන්සේ කෙනෙක් සඳහන් කරලා අන්තිමට මේම සාහිත්‍යයක් දෙනවා. මානෙනි යම් කිසි කෙනෙක් ශ්‍රමණ බ්‍රාහ්මණ ආදී යම් කිසි කෙනෙක් මේ කියන චක්කාලීත ආකාර <clears throat> නැත්නම් චක්කාලීත මහා චක්කාලීතක ධර්ම දේශනාව ප්‍රතික්ෂේප කරන්න හේතුව. ඕත කර්ම ගහිතර ඕකට චෝදනා එල්ල වෙනවා 10ක්. දැන් යම් කිසි දෙයකින් කියනවා සම්මා දිට්ඨිය ගරහක ගරහනාන සම්මා දිට්ඨිය නෙමෙයි කියන ප්‍රතික්‍රියාව කරනවා නම් ඔහු මිත්‍යා දිට්ඨිය පිළිගන්නේ. ඔහු මිත්‍යා දිට්ඨිය ඇති ශ්‍රමණ බ්‍රාහ්මණයන් පූජා සත්කාර කරන්නේ. එයින් ඕට නින්දාවක් ලැබෙනවා. ඔය වගේම සම්මා සංකල්පයේ ප්‍රතික්‍රියාව කරනවා නම් ගරහනාන ඒක නැත්තා මිත්‍යා සංකල්පනාව ගෞරව කරන්නේ මිත්‍යා සංකල්පනාව ඇති ශ්‍රමණ අබ්දාක්මණයන් පොදු සත්කාර කරන්නේ එයින් උට චෝදනා ලැබෙනවා මේ වාගේ කරුණු 10කින්ම ඔය චෝදනා ලබන්නේ වෙනවා කියලා අන්තිමට දේශනා කළ මෙන්න මේ වැදගත් දෙයක් අපි මේ වැඩේ වාසය කළ උක්කලා කියන ජනපදයෙහි වස්සෝත භඤ්ඤෝති කියලා තාපසුරු දෙන්නේ වස්සෝත භඤ්ඤෝත වස්සෝ කියලා ඔහුගේ නම භඤ්ඤෝ කියන්නේ අනිත් එක්කෙනාගේ නම උක්කලා කියලා ජනපදයක් තියෙන එක ඇත්ත වශයෙන් කියනවා නම් බුරුම රට කියලා හඳුන්වන්න පුළුවන් බුරුම රටේ තියෙනවා ඒ කාලේ බුදුරජාණන් වහන්සේ වැඩි සිටි කාලෙත් අර තපස්සු බල්ලුක කියලා දෙන්න හිටියේ උක්කලා ජනපදයේ ඒක මේ ඉන්දියාවටම සම්බන්ධ භූමියක් නේ එනිසා මේ ප්‍රදේශයේ අදත් හඳුන්වනවා මේ මියා උක්කලා කියලා ඉතින් ඒ වාගේ වෙන්න පුළුවන්. එහි ඉඳලා තියෙනවා වස්සෝච බඤ්ඤෝච කියලා තාපසුරු දෙන්නේ. මේ තාපසු දෙන්න නියතනිසුදුති. ඒ මොනවාද? අහේතුක වාදා, අතිරිය වාදා, නත්තික වාදා. ඒ කියන්නේ කිසියම් හේතුවක් නැව සත්‍යෝගේ පිරිසුදු වෙන්න. ඒ කියන්නේ බුදු උරුපතේ බුදු රහතන් වහන්සේලා ආර්යයන් වහන්සේලා පහළ වෙන්න කිසිම හේතුවක් නැහැ. කියලා හේතුව පිළිගන්නේ නැහැ. නාස්තික වාද කියන්නේ මේ අකිලේ වාද කියන්නේ කිසිම කර්මයක් සිද්ධ වෙන්නේ නැහැ. මොනතරම් අයහපත් දෙයක් කළත් කර්මයක් නැහැ. යහපත් දෙයක් කළත් කර්මයක් නැහැ කියලා හිතනවා නම් ඒක අකිලේ දෘෂ්ටිය. කොච්චර යහපත් දෙයක් කළත් අයහපත් දෙයක් කළත් විපාකයක් නැහැ කියලා ගන්න. ඒකට කියනවා නාස්තික දෘෂ්ටිය කියලා. එතකොට අහේතුක නාස්තික අකිලේ කියන මේ දෘෂ්ටි තුන මේ තුන් දෙනාගේ තිබුණා. දෙන්නාගේ තිබුණා. සමහර කෙනෙක් ඔය තුනෙන් එකක් පිළිගන්නවා. සමහර කෙනෙක් දෙකක්, සමහර කෙනෙක් තුනක්. මේ තුනම මේ අත්ෝ පිළිගත්තා. නැත්නම් ප්‍රකාශ කළා ඒවා තමයි හිතන්නේ කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒ අය සංසාර කානුකෝ කියලා මහා සංසාර සාගරයේ බැඳලා තියෙන කණුවා සමානයි කවදාකවත් සතරින් එතෙන් ලැබෙන්නේ නැහැ ඒ ඇත කියන එක තෝරනවා ඒ තරම් නිසුදුසු ගන්නා වූ අය පවා මේ කියන මේ චත්තාරීතික ධර්ම දේශනේ ප්‍රතික්ෂේප කරේ නෑ. ඒ ඇත්තෝ නින්දාවට භයෙන්, චෝදනාවට භයෙන්, ගර්හවට භයෙන් කියලා. මේ දේතුන් වහන්සේ මහා චත්තාරීතික සූත්‍රයේ හිමාවටපත් කළා. එතෙන් විදිසුන් වහන්සේලා බලවත් ගෞරවයෙන් දොස් නගා සාදුකාර කියලා දේශනේ පිළිගත්තා. දැන් මේ කියෝනේ මහා චත්තාරීතික සූත්‍රයේ තියෙන අභ්‍යන්තරයේ කෙටි හැඳින්වීමයි. දැන් අපි කලකා බලන්නට ඕන බෞද්ධයන් වශයෙන් අපි සෑම දෙනාම පතන්නේ නිවන් සුවය. දෙවොලෝ යන්නත් පත නැත් ඇති. නමුත් බෞද්ධයා තෙරුවන් කරණ යන්නේ සතර දුකින් මිදී නිවන් සුව ලබන්නට බුද්ධ රත්නයේ සරණ යමි ධර්ම රත්නයේ සංඝ රත්නයේ සරණ යමි කියලා. ඒක නියම තේරුම ඒකයි. සතර දුකින් මිදෙන්නේ නිවන් සුව ලබන්නයි තෙරුවන් කරණ යන්නේ. නිසා බෞද්ධයා කරන සෑම කටයුත්තක්ම නිවන් ප්‍රීති කරන බැවින් එය නිර්වාණගාමිනී කුසල් බාටපත් වෙනවා. ඒ තැන්වල පහළ වෙන සම්මා දිට්ඨිය, සම්මා සංකල්පනාව, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. මේ අටම පහළ වෙනවා. ඒතකොට දැන් අපි සලකා බලන්නට ඕනේ මේවා මේ ඈත ගොඩාක් ඈත කියන ඒවා නෙමෙයි. වනාන්තරගත වේලා හොයන්න තියෙන දේවල් මෙහෙම නෙමෙයි. දිශානු දිශාවල හොයන්න තියෙන දේවල් නෙමෙයි. මේවා අප ළඟම තියෙන දේවල්. දැන් අපි සලක බලමු අපේ సంతාන තුළ මේ ලෞකික වශයෙන් මෙම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පහළ වෙන්නේ ඇති. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පහළ වෙනකොට ලෞකික වශයෙන් අපට ඒ නිත්‍යා මාර්ග ඒ මොහොතේට ඉවත් වෙනවා. දැන් අපි දරුවන් සරණ ගියානේ බුද්ධං සරණං ගච්ඡාමි ආදී වශයෙන් දරුවන් සරණ ගියා. නමස්කාර පාඨය කිව්වා. ශික්ෂාපද පාඨය කිව්වා. ඒ වගේම බුදු ගුණ කියමින් බල් ආදිය පූජා කළා. ඒ මොහොතේ අපේ සිතේ පරලවන්නේ ඇත්තටම සෝමනස්ස සාගත ඥානයේ යුක්ත කුසල් සිත්යේ විසේවි. බොහෝටි. ඒ සිතේ තියෙනවා නේද? ප්‍රඥාව තියෙනවා. එහෙනම් පිළිගැනීම තියෙනවා. අපි මේ නමස්කාර කරන්නේ බුද්ධ රත්නයටයි. අපි මේ කෙරුවන් සරණ යන්නේ රත්නස්ත්‍රයේ පිළිබඳවයි. අපි මේ සමාදන් වන්නේ සුගති මේ ස්වර්ග මොක්ෂ සැපේ පිණිස පවත්නා සීලයයි. අපි මේ පූජා සත්කාර කරන්නේ නවාරහාදී අනන්ත ගුණ ඇති බුද්ධ රත්නයට. ඒකෝට අපි සිිතේ පහළ වුණානේ සම්මාදිට්ඨිය, අන්න ලෞකික සම්මාදිට්ඨිය, සාතවෝ සාතවා පුඤ්ඤ භාග්‍යා උපදේපක්කා. ඒ මේ සම්මාදිට්ඨිය අපට සිල් පළගෙන දෙනවා. දිව මානුෂාදී සම්පත් ගැන දෙනවා සම්මාදිට්ඨිය. ඒ වගේම අපේ මොහොතේදී ඒ ඒ කුසල ක්‍රියා සඳහා සිත යොමු කළානේ. ඒ කුසල ක්‍රියා සඳහා යොමු කළා. යොමු කරන අපේ සිතේ පහළ වෙනවා නෙක්ඛම්ම සංකල්පනාවක්. අව්‍යාපාද සංකල්පනාවක්, අමින්සා සංකල්පනාවක් තුනම පහළ වෙනවා. අපි මේ කුසල් කරන්න කරන්න නැත්නම් කුසල් සිතක් පහළ වෙන්න වෙන්න අපේ සිත අකුසලයෙන් නික්මෙනවා. අන්න නෙක්ඛම්ම සංකල්පනාව. එවා මේ අපේ සිතේ මෙත් සිත් පහළ වෙනවා. කර්මාකාරක සිත් පහළ වෙනවා. අන්න සම්මා සංකල්පනාදයන් මෙතන අපට පහළලා තියෙනවා. ඒක අපට පින්පලගෙන දෙන සුගති සම්පත්ගෙන දෙන ලෞකික සම්මා සංකල්පනාවයි. දැන් අපි මේ වෙලාවේ নমස්කාරය කිව්වා. හිතන මේ සමාදන් වුණා. ශික්ෂාපද කියෙව්වා. බුදුගුණ කියෙව්වා. එතකොට අපි මේ වචන මුසාවාදයෙන් තොරයි. හේනම් බකින් තොරයි. කල්ප බකින් තොරයි. හිස් බකින් තොරයි. මේ වෙලාවේ වචන සත්‍ය වචනයි. මේ නාතේ වචනේ කාටත් හිතසුව පිණිස පවත්නා සමගිදන් වඩන වචනයි. මේ මොහොතේ අපේ වචනේ මෛත්‍රියෙන් කරුණාවෙන් කුසලයෙන් මුරුදු වචනයි. මේ නාතේ වචනේ සුගතියේ නිවනට උපකාර වෙන නොසිස් වචනයි. මෙන්න සම්මා වාචා මේක අපට පින්ඵල ගෙනදෙන සුගති සම්පත් ගෙනදෙන තුන්වෙනි මාර්ගාංගයයි. ඒ වගේම දැන් අපි මේ මොහොතේදී සිය නිවසින් ආවා. එවාගේ පූජනීය ස්ථානයට ඇතුල් වෙනකොටම වාහනෙන් බහලා පාගමනින් ආවා. මේ එන්නේ පූජනීය ස්ථානයට. ඒ එනකොට බොහෝ තේන් දන්න අය බුදුගුණ සිය කරමින් එනවා. ඒ බුදුගුණ සිය කරමින් තියලා ගන්නවා. එතකොට ඒ ක්‍රියාව දෙපා මාරු කරමින් එන ක්‍රියාව සම්මා සම්මන්තියක්. ඒ කියන්නේ මේ වෙලාව අපි දන නමස්කාර කරනවා සාදුකාර දොහොත් නඟලා නමස්කාර කරනවා මල් වත්ය අත දානවා පහන් දල්වනවා මේ ඔක්කොම කරන්නේ කය හේතුවමින් කය යොදවමින්නේ ඒ වෙලාවේ අපේ సంతානේ ප්‍රාණඝාතයක් නෑ සිදු වෙන්නේ අදත්තාදානයක් නෑ මිච්ඡාචාරයක් නෑ මේ මොහොතේ අපේ සිදුනේ සිදු වෙන්නේ කුසල ක්‍රියාවක් සඳහා කය සකස් කිරීමයි කය යෙදීමයි දැන් අපි මේ වාඩි වෙලා ඉන්න උත්සාහයේ බෙදලා ඉන්නවා නමුත් සමීප පුතුවක වාඩි වෙලා ඉන්නවා ටීවී බල බලා ඉන්නවා මොන මොනාරි කරමින් කායට පහසු දෙනවා. නමුත් මේ වෙලාවේ මේ දිනු යටදීගෙන අපහසුතා ගණන් නොගෙනතු වාඩිලා ඉන්නේ සම්මා සම්මන්තයේ. මේ ලෞකික වාතයෙන් පින්පලගෙන දෙන සුගති සම්පත් ගෙන දෙන සම්මා සම්මන්තයයි. එවාගෙම අපි දැන් මේ ගත කරන වෙලාවේ අපේ අතින් මිත්‍යා ආජීවයක් සිද්ධවන්නේ නැහැ. මේ වෙලාවේ වැරදි ජීවිතාවක් සඳහා ක්‍රියාවක් සිදුවන කිසිවක්ම සිදුවන්නේ නැහැ. නෙවෙලාපේ කුසල ගන්නේ ජීවත් වන්නේ පිරිසුදු සිතින්. ඒ කියන්නේ নমස්කාර කිරීම, තිසරණිය සමාදන්ව, පංචේ සමාදන්ව, බුදුගුණ කීම ආදී මේ බණ ඇසීම ආදී හැම ක්‍රියාවක් පාසා අපේ සිතේ වෝදාන කියන පිරිසුදු බවක් එනවා. ඒ පිරිසුදු බව නිසා අපේ සිතේ සම්මා ආජීවයක් පිහිටෙනවා. ඒ මෙලොව පරලෝකින් පරගෙන දෙන සුගති සම්ප්‍රාප්ත ගෙවෙන සම්මා ආජීවයයි. දැන් මේ මොහොතේදී අපේ කායික වචේ වාචික පැවැත්ම උද අපේ හිත බොහෝම උත්සාහවන්තව පවතිනවා. මේ ස්ථානයේ තියෙන උත්සාහය, මේ ස්ථානයේ පිය නැගී උත්සාහය, එවැගේම নমස්කාරී කියන උත්සාහයක් ඇති වුණා. එතන මේ පිහිටීමේ පරිසර සමාදන් වීමේ බුද්ධ පූජා කිරීමේ බණ ඇසීමේ උත්සාහයක් අපේ සිතේ තියෙන අකුසල් සිතේ උත්සාහය දීර්යය. ඒ මොහොතේදී අපේ නූපන් අකුසල් නූපදී යනවා. උපන් අකුසල් මේ මොහොතේ යටපත් වෙනවා. නූපන්න කුසල් අලුත් අලුත් කුසල් සිත් පහළ වුණා. පහළ වෙන පහළ වෙන කුසල් සිත් තේලි තේලි වැඩි දියුණු වුණා. ඒ සඳහා හේතු වන අපේ උත්සාහයවත් වීරිය මේක සම්මා වායාමයයි. ඒ සම්මා වායාමය අපට දී මානුෂාගේ අපමණ සැපක් ගෙන දෙන, යන්කල ගෙන දෙන සම්මා වායාමයයි ලෞකික මාර්ගාංගය. දැන් අපි මේ මොහොතේදී මෙතෙන් මෙතනදී හිං කිරීමේ සිහිය, වන්දනා කිරීමේ සිහිය, බණ ඇහිීමේ සිහිය, නමස්කාරකීමේ සිහියෙන්, සිතරමේ සිහියේ සිහියෙන්, පන්සල් කියා සිටියේ සිහියෙන්, බුද්ධ පූජා කරේ සිහියෙන්, බණ අහන්නේ සිහියෙන්. මේ එකක් එකක් පාදයෙන් කුසල සිහිය අර විදිහට කය හතුරුනොවට කාය අනුපස්සනාව. සිතේ සෝමනස් වේදනාව පාත්වාගෙනවට වේදනානුපස්සනාව. සිතේ කුසල සිතින් පවත්වාගෙනනත චිත්තානුපස්සනාව. ඒ සිතේ සද්ධා, විරිය, සමාධි ප්‍රඥා ආදී මේ සෝබන ධර්මයන් සිහියත් එක්ක දෙනකොට ධම්මානුපස්සනාව මෙන්න මේ සතර ආකාර වූම සිහිය දැන් මේ මොහොතේ අපේ පවතිනවා මේක තමයි පින්කල ගෙන දෙන සුගති සම්පත් ගෙන දෙන ලෞකික සම්මා සතිය ඒකම දැන් මේ වෙලාවේ සිත සම්මා සමාධියෙන් යුක්තයි. කුසල චිත්තත් ඒකාග්‍රතා සමාධි කියලා හඳුන්වනවානේ. දැන් අපි නිවසෙන් පිටත් වෙච්ච වෙලාවේ පටන්ම මේ වෙනතුරු අපේ සිත සංකානේ නොයෙක් නොයෙක් කුසල් සිත් පහළ වුණා. ඇයෙන් දැකීමෙන් චක්සුද්්වාරික කුසල චිත්ත වීති පහළ වුණා. කනෙන් අහමින් සෝතද්්වාරික කුසල චිත්ත වීති පහළ වුණා. එවැනි පූජා වස්තු පූජා කිරීමේදී මල් සුවඳ, එවැනිම සුවඳ දුන් සුවඳ ආදී වැඩිමෙන් දානද්්වාරික කුසල චිත්ත වීති පහළ වුණා. විරාපත් සාදා සකස් කරවා පූජා කිරීමෙන් ජීවාධාරික කුසල චිත්ත විදිද පහළ වුණා. ඒවා කියන්නේ මේ වාඩි වෙලා වා බණහමනේ පින්කම කරන වෙලාවේදී කායද්්වාරික වශයෙන් කුසල චිත්තීති පහළ වුණා මනෝද්්වාරික වශයෙන් අපමණ කුසල චිත්තීති පහළ වුණා ඒ සෑම කුසල චිත්ත වීතියක් ගානේ ජවන් චිත් සතක් සතක් වෙන්නේ නැති වුණා ඒකේක ජවන් චිතක තියෙන ආසාවෙන් තොර වූ තරහයෙන් තොර වූ තීන මිද්දෙන් කියන අලිමලිකෙන් තොර වූ විසිරියන ස්වභාවයෙන් තොර වූ සැකයෙන් තොර වූ කුසල විචාරකයේ කුසල විචාරයේ කුසල ප්‍රීතියේ කුසල සුඛයේ කුසල ඒකාග්‍රතාව නම් පහකින් යුක්ත වූ ඒකාග්‍රතාවක් මෙතන තියෙනවා එහෙනම් ඒකාග්‍රතාව ගායතිකේ මෙතන තියෙනවා මේක තමයි සම්මා සමාධි කියන්නේ ඒ කියන්නේ අකුසලයෙන් තොර වූ චිත්ත ඒකාග්‍රතාව සම්මා සමාධි ඒ මේ සම්මා සමාධියේ පින්ඵල ගෙන දෙනවා සුගති සම්පත් ගෙන දෙනවා ඒකට කියනවා ලෞකික සම්මා සමාධිය ඒ වගේම දැන් අපේ සිතේ ලෞකික වාක්‍යයේ සම්මා ඥානයකුත් තියෙනවා මේ මොහොතේ මේ අන දෙයක් ගැනම යම් යම් පමණට අපට වැටෙනවනම් ඒක සුගති සම්පත් ගෙන දෙන සම්මා ඥානයක් මේක සම්මා විමුක්තියකුත් තියෙනවා ලෞකික වාක්‍යයේ මේ මොනවද මේ මොහොතේ අපේ සිතේ කෙලෙසුන්ගෙන් තොරයි සදාංග වාක්‍යය අඳුරු ගැලක පහනක් දැල්වුවාම පානයේ පමණින් ආලෝකය දුරු වෙනවා. පාන නිමුණොත් ඇයි ආලෝකයේ අඳුර එනවා. ඒ වගේ තමයි අපේ මේ කුසල් සිත තියෙනකන් අකුසල් සිතිවිලි නැහැ. එනිසා ඒ සදාංග වශයෙන් ඒ කුසල් සිතේ පමණට අකුසලයන්ගේ මිදුණයක සම්මා විමුක්තිය. දැන් මේ සලකා බලමු අපි විසින් මේ හැම කුසල ක්‍රියාවක් පාසාම සිදු කරන ලබන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩි දියුණු කිරීමයි. මේ ආභ්‍යන්තරික මාර්ගයේ ලෝකෝත්තර වශයෙන් වැඩි දියුණු වෙන අවස්ථාවක් තියෙනවා ඉදිරියේ. ඒ කියන්නේ අපි මේ වාගේ ආගමික වත් පිළිවෙත් කරමින් උසස් ශීලයක් රැගෙන සමත භාවනා වඩන්නට ඕනේ. ආනාපාන සති සමාධි ධ්‍යාන වඩනවා, දක්ෂේසාකාර ධ්‍යාන වඩනවා, අසුභ ධ්‍යාන වඩනවා, මෛත්‍රී කරුණා මුදිතා උපේක්ඛා ධ්‍යාන වඩනවා. ඒ වගේම දසකතර ධ්‍යාන වඩනවා. ඔය ධ්‍යාන වඩලා බුද්ධ අනුස්සති මරණානුස්සතියක් වඩලා ධාතු මනසිකාරයෙන් මේ විදර්ශනාට බහැ ගන්නවා. ධාතු මනසිකාරයෙන් විදර්ශනාට බහැලා තමන්ගේ රූපකයේ තියෙන ධාතු කොටස හතර රූප කලාප 23 සොයා ගන්නවා. බාහිර වස්තුවල තියෙන රූප කලාපත් බලනවා බාහිර සත්‍යයන්ගේ රූප කලාපත් බලනවා ඊළඟ තමන්ගේ චිත්ත සංකාමයේ තියෙන නාම ධර්ම චිත්ත චෛතසික වෙන වෙනම බලනවා බාහිර සත්‍යයන්ගේ චිත්ත චෛතසික බලනවා මෙම ආධ්‍යාත්මික බාහිර නාම රූපයන් දැකලා හේතුඵල සම්බන්ධතාව සොයා ගන්නවා. කටිච්ච සමුත්පාදය අනුව මේ නාම රූප දිගට පැවතීගෙන ආව හැටි බලමු. ඉතින් නාම රූප මනසිකාරයෙන් යුක්තව එක එක රූපයක් එක එක නාමයක් ගානේ තියෙන ස්වභාව ලක්ෂණය ඒකනේ ක්‍රියාකාරීත්වයක් ඒ මානසික රැකෙන ආකාරයක් ඒකකට එකකට ආසන්න හේතුවක් කියන කරුණු හතර දැනගන්නවා ආબોධ කරගන්නවා මෙනෙහි කරනවා ඊට පස්සේ අරනවා ත්‍රිලක්ෂණ විපස්සනාවට ඒක චත්තාලේසාකාරී මහා විපස්සනා නම් වල ත්‍රිලක්ෂණය නම් වෙමින් උද්‍යාවිය ඥානෙ උපදවනවා. උද්‍යාවිය ඥානින් තුල බංගානුපස්සනා ඥානෙ උපදවනවා. විඤ්ඤාත බාහිරපාඨාන ඥානයත් වඩනවා. ආදීනව ඥානයත් වඩනවා. නිබ්බිදා ඥානයත් වඩනවා. මුංචිතු කාමිතා ඥානයත් වඩනවා. පටිසංකානුපස්සනා ඥානයත් වඩනවා. සංඛාරෝපේක්ෂා ඥානයත් වඩනවා. මේකෙන ඥාන පරම්පරා විපස්සනා වේකේ වඩනවා. එසේ වඩලා යම් දවසකදී සමාගේ චිත්ත සංකාමේ බෝධිපාක්ෂ ධර්මයන් අංග සම්පූර්ණ වැඩුණා නම් තමන්ගේ පාරමී ධර්ම ශක්තිය මුදුන්පත් වී තිබුණා නම් සෝවාන් මාර්ග චිත්තයේකේ පහළ වෙනවා. ඒ සෝවාන් මාර්ග චිත්තයේකේ පහළ වෙන එක දැන් විස්තර කරන්න ගියොත් ඉන්නතුන් ටිකක් ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. නමුත් මා කෙටියෙන් හඳුන්වන්නේ මෙහෙමයි. පළමුවෙන්ම මනෝද්වාරා වර්ජන චිත්ත පහළ වෙනා පරිකාරම උපචාර අනුලෝම ගෝත්‍ර භෝ කියලා ඥාන සම්පන්න චිත් හතරක් පහළ වෙනවා. පස්වෙනි එක සෝවාන් මාර්ග චිත නමින් පහළ වෙනවා. හයවෙනි එකත් හත්වෙනි එකත් සෝවාන් ඵල චිත් හැටියට පහළ වෙනවා. ඒකට ගන්නේ දේශනාවේ සඳහන් වෙනවා අර සෝවාන් මාර්ග චිතයේ තියෙන සම්මා දිට්ඨියයි. සම්මා සංකල්පනා ආදී අංගාට මේ අංගාට සෝවාන් මාර්ගයේ කාන්තේම තියෙනවා. ඊළඟ සෝවාන් ඵලයටත් ඉතේම පිහිටනවා. මාර්ගිතේ වගේ පරිසිතේත් ඔවා එකතම පහළ වෙනවා. ඊළඟට සිත භාවංගපසිත වෙලා තමන් ලබාගත් සෝවාන් මාර්ගයයි ඵලයයි නිර්වාණයයි දැකලා ප්‍රතිමේක්ෂා ඥාන පහළ වෙනවා. අයමත් විපස්සනා වේතිය ගොඩනගාගෙන යනකොට සතරදාගා මාර්ග චිත්තීතියක් අර වගේ පහළ වෙනවා. එයිනොත් පසුව ප්‍රතිමේක්ෂා ඥාන වේති පහළ වෙන්නේ නැත්නම් විපස්සනා වඩානනකොට අනාගා මාර්ග චිත්තීතිය පහළ වෙනවා. ඒ වගේම එයත් විපස්සනා වාසියෙන් අවසන් කරලා ප්‍රත්‍යක්ෂා ඥාන පහළුණාට පස්සේ අයමත් විපස්සනා ඥාන දිනු කරගෙන අරහත් මාර්ග සිත් විශේෂයක් පහළ කරගන්නවා. මේව මාර්ග සිත් අතරේදී තමයි මේ සූත්‍ර දේශනාවේ සඳහන් වූ ලෝකෝත්තර අනාශ්‍රව ආර්ය අෂ්ටාංග මාර්ගය හඳුන්වන්නේ. මාර්ග සිත් අතරේ සහ ඵල සිත් අතරේ. එතකොට බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කරනවා ලෞකික වාසියේ දැන් අපි සෙත්වල වඩනවානේ මාර්ගාංගාට දැන් මෙතන කියවුණානේ අපි මේ ක්‍රමයෙන් දිනක් පාසා සම්මා දිට්ඨිය වැඩෙනවා සම්මා සංකල්පන වාචා කම්මන්තා ජීව වායාම සති සමාධි මාර්ගාංග වඩනවා ඒ වඩනකොට කර්ම තුනක් සිද්ධ වෙනවානේ කර්ම තුනක් නේ හතරක් සිද්ධ වෙනවා එකක් තමයි සම්මා දිට්ඨියෙන් ඒ මිත්‍යා දිට්ඨිය දැනගන්නවා ඒකත් කුසලයක් මිත්‍යා දිට්ඨිය දැනගෙන එයින් ඇති වෙන අකුසල ධර්මයක් නැතනවා. ඒකත් ඒ සම්මාදිට්ඨියෙන් කෙරෙන සිද්ධියක්. ඊළඟ සම්මාදිට්ඨිය නිසා අප්‍රමාණ කුසලයක් කර ගන්නවා. ඔන්න කණු හතරක් ඔතන තියෙනවා. මිත්‍යාදිට්ඨිය මිත්‍යාදිට්ඨිය වශයෙන් දැනගැනීම එකයි මිත්‍යාදිට්ඨිය නැති වෙන එකයි මිත්‍යාදිට්ඨියෙන් නිසහට ගන්න අකුසල නැති වෙන එකයි තුනයි. ඒ වගේම සම්මාදිට්ඨියට ආසු අප්‍රමාණ කුසලගත කර ගැනීමයි හතරයි. ඕම එකක් එකක් පාසා දහ වාරයක් මෙතන කියවෙනවා. ඒතකොට දැන් අපි මේ මොහොතේ සම්මා සංකල්පනාවෙන් ඉන්නවා. මේ මොහොතේ අපේ මිත්‍යා සංකල්පනාව නැතුණා. මිත්‍යා සංකල්පන නිසා ඇතිවෙන්නේ තියෙන අකුසල් ද නැතිනවා. සම්මා සංකල්පනාව නිසා අප්‍රමාණ කුසල් අපේ සිතේ පහළ වෙනවා. මේ මොහොතේ අපි සම්මා වාචාවෙන් ඉන්නවා. මිත්‍යා වාචාව නැතිනවා. ඒ මොහොතේ මිත්‍යා වාචා නිසා හට ගන්න අකුසල් ද නැතිනවා. සම්මා වාචා නිසා ප්‍රමාණ කුසල් අපේ සිත්වල පහළ වෙනවා. මේ මොහොතේ අපි මේ සම්මා කම්මන්තයෙන් ඉන්නවා. මිත්‍යා කර්මාන්තයෙන් නැතෙනවා. මිත්‍යා කර්මාන්ත නිසා හටගන්න තියෙන අකුසල් සියල්ලම නැතෙනවා. ඒ වගේම සම්මා කර්මාන්ත නිසා අපි අප්‍රමාණ කුසල් සිත් මේ මොහොතේ පහළ කරගන්නවා. මේ මොළ අපි මේ මොහොතේ අපි සම්මා ආජීවයෙන් ඉන්නවා. එනිසා මිත්‍යා ආජීවයෙන් නැතිනවා යටපත් වෙනවා. මිත්‍යා ආජීව නිසා හටගන්න අකුසල් සියල්ල නැති වෙනවා. සම්මාජීය වෙන නිසා ගොඩාක් අප්‍රමාණ කුසල් අපේ හිතවල පහළ වෙනවා. මේ මොහොතේ අපි සම්මා වායාමයේ උත්සාහයෙන් ඉන්නවා මේ බණ පින්කම් සඳහා. එයින් අපේ සම්මා වායාමයේ වැඩෙනවා, මිත්‍යා වායාමයේ නැසෙනවා, මිත්‍යා වායාමයේ ඇති වෙන අකුසල් සියල්ල නැසෙනවා, සම්මා වායාමයේ තව උසස් කුසල් වැඩෙනවා. මේ මොහොතේ අපි සම්මා සතියෙන් ඉන්නවා. සම්මා සතිය නිසා මිත්‍යා සතිය නැසෙනවා, මිත්‍යා සතිය නිසා ඇති වෙන අකුසල් නැසෙනවා. ඒ වගේම සම්මා සතිය නිසා ප්‍රමාණ කුසල් දැන් අපේ චිත්ත වල පහළ වෙනවා. මේ මොහොතේ අපේ සිතේ සම්මා සමාධියෙන් යුක්තයි. එනිසා මිත්‍යා සමාධිය අපි දන්නවා. මිත්‍යා සමාධියෙන් නැසෙනවා. මිත්‍යා සමාධියෙන් සහ අපගන්න තියෙන අකුසල් නැසෙනවා. සම්මා සමාධිය නිසා ප්‍රමාණ කුසල් දැන් පහළ කර ගන්නවා. මේ මොහොතේ අපි සම්මා ඥානයෙන් යුක්ත වෙනවා ලෞකික වශයෙන්. එනිසා මිත්‍යා ඥානය අපෙන් ඉවත් වෙනවා. මිත්‍යා ඥානය ඇතුළත පහළයේක අකුසල් සියල්ලම අපි යටපත් කරනවා සම්මා ඥානි සාප්‍රමාණ කුසල් මේ මොහොතේ රැස් කර ගන්නවා. එවැගේම අපි මේ මොහොතේදී අර වගේම සම්මා විමුක්තිය අපි ගන්නවා. දැන් මේ මොහොතේ අපේ සිතේ කෙලෙසුන්ගේ තරහ වෙන්වීමක් තියෙන. ඒකට සදාංග විමුක්තිය කියලා කිව්වනේ. ඒ වගේම මිත්‍යා විමුක්තිය අපි නැසනවා. මිත්‍යා විමුක්තිය නිසා ඇති වෙන තියෙන අකුසල් නැසනවා. සම්මා විමුක්තිය නිසා ප්‍රමාණ කුසල රැස් කරනවා. දැන් මේ සලකා බලනකොට අප විසින් සිදු කරනු ලබන්නේ මේ බුද්ධ පූජා පැවැත්වීමෙන් සිල් පිළිපදීමෙන් බණ ඇසීමෙන් බණ කියමින් හැම ආකාරයකින්ම කුමක්ද ආර්ය අෂ්ටායක මාර්ගයට අදාළ ධර්ම සම්භාවනයක් වඩනවා ලෞකික වාසී. මේ ලෞකික වාසයෙන් වඩන නමුත් අපි මේ ලෝකෝත්තර වශයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ සුදුසුම් වෙන. ඒ කොහොමද? දැන් අපේ මේ මොහොතක් පාසා පහළ වෙන කුසාසිත අපි නිවනට පමුණුවනවා. එතකොට මේ කුසල් සිතක් සිතක් ගානේ සතර කෙටි වෙනවා. අන්න දුක්ඛ සත්‍ය අවබෝධ වෙන හැටි. අපි කුසල් සිතක් සිතක් ගානේ නිවනට සමීප වෙනවා. අන්න නිරෝධ සත්‍ය අවබෝධය. කුසල් සිතක් සිතක් ගානේ අකුසල් නැසෙනවා. අන්න සමුදය සත්‍ය ප්‍රහාණ අවබෝධය. කුසල් සිතක් ගානේ ආර්ය අෂ්ටාංග මාර්ගය වැඩෙනවා. අන්න මාර්ග සත්‍ය අවබෝධය. එතකොට අපි මේ සෑම කුසල ක්‍රියාවකින් සුදුකම් ලබන්නේ තේ නිතේ දෙයක් නෙමෙයි. බුදුපසේ බුදුමහරහතුන් වහන්සේලා බෝධ කළ දුක්ඛේ සමුදය නිරෝධේ මාර්ගයේ තියෙන චතුරාර්ය සත්‍ය අවබෝධයේ සුදුසුම් වීමයි. ඊටාපේ මේක කුසල් ජවන චිත්තයේක ශක්තිය කල්ප කෝටි ගණනාවක් සංසාරේ කෙටි කරලා දෙනවා. ඒකා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙනවා මා භික්ඛවේ පුඤ්ඤානං භායෙත් සුඛාකේතං භික්ඛවේ ආදි වශයෙන් යදිදම් පුඤ්ඤානි ඉත්තත් කන්තස් මනාපස්සේ මාන්නේ පින් කරන්න බය නොයෙත්වා. මාන්නේ පිළි කියන්නේ සැපේන නම. ඉෂ්ඨකාන්ත සැපේපා ගෙනදෙන සැපේන නමක් තමයි පිළි කියන්නේ නිසා පින්කම් කරන්න භාවෙන් දෙපා කියලා හැමදාම දාසට තුන්වර බැගින් අප්‍රමාදේන දික්කේ සම්පාදේත කියන අනුශාසනාව කරනවා. මානෙනි ලොවේ බුද්ධෝත්පාදයේ දුර්ලභයි. මනුෂ්‍යාත්භාවයේ දුර්ලභයි. අලගොළදී දුම්මාත්ක මන්ද බුද්ධිකාමී අභාමිතාවන්ගෙන් තොරව මනුෂ්‍යාත්මය දුර්ලභයි. සතුන් පරිද්ද දුර්ලභයි. සද්ධාර්ම ශ්‍රවණයේ දුර්ලභයි. කල්යාණ මිත්‍රාශ්‍රයේ දුර්ලභයි. මාන්‍යමේ සියල්ල දැන් ලැබී ඇති බැවින් උදේ නිම්මේ අවදෝතන් සිට නැවත නිින්දට යන සුළු සෑම අවස්ථාවකම එළඹ සිටි සිහිනුවණින් යුතුව අප්‍රමාදව ආර්යචෛත්‍ය මාර්ගයේ වැඩෙනසේ ප්‍රතිපත්ති සම්පාදනය කරත්වා කියලා දිනපතා අනුශාසනා කරනවා. අපට සාධාරණයි අනුශාසනාව. අපි සතර බොහෝම පාරමී කුසල මම මේ අවස්ථාවේදී බලාපොරොත්තු වන්නේ අනිතන්නේ මේ අරිදම්මාගන් වහන්සේ සම්බන්ධයෙන් විසා එකසාක් දන්නවා සම්මා වායාමයට උසස් කුසල් ගැගෙනවා මේ මොහොතේ අපි සම්මා සතියින් ඉන්නවා සම්මා සතිය නිසා මිත්‍යා සතිය නැසෙනවා මිත්‍යා සතිය නිසා ඇති ඇතින අකුසල් නැතනවා එවාගේම සම්මා සතිය නිසා ප්‍රමාණ කුසල් දැන් අපේ සිත් තුළ පහළ වෙනවා මේ මොහොතේ අපේ සිතේ සම්මා සමාධිය යුක්තයි. එනිසා මිත්‍යා සමාධිය අපි දන්නවා. මිත්‍යා සමාධිය නැතනවා. මිත්‍යා සමාධිය නිසා අපගන්න තියෙන අකුසල නැතනවා. සම්මා සමාධිය ශාස්ත්‍රමාන කුසලයන් පහළ කර ගන්නවා. මේ මොහොතේ අපි සම්මා ඥානෙ යුක්ත වෙනවා ලෞකික වශයෙන්. එනිසා මිත්‍යා ඥානෙ අපි ඉවත් වෙනවා. මිත්‍යා ඥානය ඇතුළත පහළ වෙන අකුසල සියල්ලම අපි යටපත් කරනවා සම්මා ඥානයේ සාප්‍රමාණ කුසල් මේ මොහොතේ රැස් කර ගන්නවා. ඒ වගේම මේ මොහොතේදී අර වගේම සම්මා විමුක්තිය අපි දන්නවා. දැන් මේ මොහොතේ අපේ සිතේ කෙලෙසුන්ගෙන් තරහ වෙන්නීමක් තියෙන. ඒකට සදාංග විමුක්තිය කියලා කිව්වනේ. ඒ වගේම මිත්‍යා විමුක්තිය අපි නැතනවා. මිත්‍යා විමුක්තිය නිසා ඇති වෙන තියෙන අකුසල් නැතනවා. සම්මා විමුක්තිය නිසා අප්‍රමාණ කුසල් රැස් කරනවා. දැන් මේ සලකා බලනකොට අපු විසින් සිදු කරනු ලබන්නේ මේ බුද්ධ පූජා පැවැත්වීමෙන් සිල් පිළිපීමෙන් බණ ඇසීමෙන් බණ කීමෙන් හැම ආකාරයකින්ම කුමක්ද ආර්ය අෂ්ටාංග මාර්ගයට අදාළ ධර්ම සම්භාවයක් වඩනවා ලෞකික වශයෙන්. මේ ලෞකික වශයෙන් වඩන නමුත් අපි මේ ලෝකෝත්තර වශයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ සුදුසුම් වෙන. ඒ කොහොමද? දැන් අපි මේ මොහොතක් පාසා පහළ වෙන කුසල් සිත අපි නිවනට පමුණුවනවා. එතකොට මේ කුසල් සිතක් සිතක් ගානේ සසරේ කෙටි වෙනවා අන්න දුක්ඛ සත්‍ය අවබෝධ වෙන හැටි. අපි කුසල් සිතක් සිතක් ගානේ නිවනට සමීප වෙනවා අන්න නිරෝධ සත්‍ය අවබෝධය. කුසල් සිතක් සිතක් ගානේ අකුසල් නැසෙනවා අන්න සමුදය සත්‍ය ප්‍රහාණ අවබෝධය. කුසල් සිතක් ගානේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙනවා අන්න මාර්ග සත්‍ය අවබෝධය. එතකොට අපි මේ සෑම කුසල ක්‍රියාවකින් සුදුකෝන් ලබන්නේ එසේ නිසේදයක් නෙමෙයි. බුදුපසේ බුදුමහරහතුන් වහන්සේලා බෝධ කළ දුක්ඛේ සමුදය නිරෝධේ මග්ගයේ කියන චතුරාර්ය සත්‍ය අවබෝධයේ සුදුසුම් වීමයි. හිතාපේ මේක කුසල් ඥාන චිත්තයේක ශක්තිය කල්ප කෝටි ගණනාවක් සංසාරේ කෙටි කරලා දෙනවා. ඒකා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙනවා මා භික්ඛවේ පුඤ්ඤානං භායෙත සුතස්සේතං භික්ඛවේ ආදි වශයෙන් යදිදම් පුඤ්ඤානි. එක්කත් පන්තස් මනාපස්සේ මාන්නේ පින් කරන්න බය නොවෙත්වා. මාන්නේ පිළි කියන්නේ සැපේන නම. ඉෂ්ඨකාන්ත සැපේපා ගෙනදෙන සැපේන නමක් තමයි පිළි කියන්නේ සා පින්කම් කරන්න භාගෙන් දෙපා කියන හැමදාම දාසර තුන්වර දෙකින් අප්‍රමාදේන දික්කේ සම්පාදේත කියන අනුශාසනාව කරනවා. මානෙනි ලබේ බුද්ධෝත්පාදයේ දුර්ලභයි. මනුෂ්‍යාත්භාවයේ දුර්ලභයි. අලගොළදී දුම්මත්තක මන්ද බුද්ධිකාමී අභාමිතාවන්ගෙන් තොරව මනුෂ්‍යාත්මය දුර්ලභයි. සසුන් පැවිද්ද දුර්ලභයි. සද්ධාර්ම ශ්‍රවණයේ දුර්ලභයි. කල්යාණ මිත්‍රාශ්‍රයේ දුර්ලභයි. මාන්නේ සියල්ල දැන් ලැබී ඇති බැවින් උදේ නිම්නෙන් අවදෝතන් සිට නැවත නිින්දට යන තුරු සෑම අවස්ථාවකම එළඹ සිටි සිහිනුවණින් යුතුව අප්‍රමාදව ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙනසේ ප්‍රතිපත්ති සම්පාදනය කරත්වා කියලා දිනපතා අනුශාසනා කරනවා. අපට සාධාරණයි අනුශාසනාව. අපි සතර බොහෝම පාරමී කුසල කරගෙන ඉරෙලා තියෙනවා. එනිසා අපි හොඳ සම්මාදිට්ඨික බෞද්ධයන් වශයෙන් පහළ වී සිටිනවා. අපි බෞද්ධයන් වශයෙන් පහළ නුණා නම් අද මොන අසායද? සාධිතත්පත් වින්දත් හුස්ම ටික නිරුද්ධ වෙනකොට යන්න වෙන්නේ සතර අපාය තැනකට. නමුත් අත් සතර දේ බොහෝ පාරමී කුසල රැස් කරගෙන ඇවිල්ලායි අපි මේ සම්මාදිට්ඨික ජීවිත ලබා පිළිෙන්නේ. මේක වටිනාකම අතීනිකයි. ඒක නෝනින් තේරුම් ගත්ත ඥානවන්තයෝ තමයි මේ මිනිස් වැඩ ගන්නට බලාපොරොත්තු වෙන්නේ. එනිසා ඉතගිනි ගන්තේ ප්‍රයගිනි නිවන්න ප්‍රමාණ වෙන්න වාගේ. ඇඳවත ගිනි ගත්ත ප්‍රයගිනි නිවන්න ප්‍රමාණ වෙන්න වාගේ. සර්පේක විසින් දක්ෂකම් ලැබුවේ සර්පේස බස්වා ගන්න ප්‍රමාණ වෙන්න වාගේ. වටවිට කැවුන කෙනෙක් වශයෙන් වමාරණය කරන්න ප්‍රමාණ වෙන වගේ අප්‍රමාදව ආර්ය ශාක මාර්ගයේ වැඩෙන හැටියට පැවැතීම පිණිසයි ශාන්තිනායකයන් වහන්සේ දිනපතා අනුශාසනා කරයි. ඒ අනුශාසනාව අනුවයි අපේ තින් ඉදිරිපත් යුතු වන්නේ අපේ ශාන්තිනායකයන් වහන්සේ ඒසා අපි දීර්ඝ කාලයක් තිස්සේ අප්‍රමාදව ආර්ය ශාක මාර්ගයේ වැඩෙන හැටියට බෝධිසම්භාර පුරාගෙන ඇවිල්ලා මෙයින් අවුරුදු 2591 පොත් මාස හතකට පෙර බෝමුලාරා වැඩි ඉඳගෙන මාර පරාජයකට ලෝතුරා බුදු වුණා. තමන් වහන්සේ බුදුබාට පත් 45 අවුරුද්දක් මුල්ලේ සදාම් නැති වැච්චෙව්වා. කලකින් ඇති ආර්ය අෂ්ටාංග මාර්ගයේ දියුණු කරමින් දීර්ඝ කාලයක් පුරුදු කළ කුසල් සම්පත් ඇති සූවිත අසංකේය නව කෝටි 60 ලක්ෂයක් දෙන අමා මහ නිවන් පුර සැමිණුවා. අනාගතේ බලා ලෝ පහළ වෙන හේතු සම්පත් ඇති වන උපකාර වන පිණිස අදිෂ්ඨාන බල පිහිටුවා මානිල්ම සෝඳ දීතර සීමක පක්මයෙන් සුදු බුදුරැස් වේදන දලදා ස්පර්ශයෙන් අෂ්ටාංග සමන්වාගත බ්‍රහ්මස්වරයෙන් සුවාසෝදාස ධර්මස්කන්ධේ දේශනා කොට ලැබුවා. තමන් වහන්සේ දසදහසක් ලෝක ධාතුවේ කාලෝක කළ නිවිපාවනක් නිවී යන්නාසේ සීල සංස්කාරයන්ගේ අනිත්‍යත්වය ලොවට පහදා දෙමින් අනුපාදිශේෂ පරිනිර්වාණය නිවන් පුර වැඩියා. සාතන් වහන්සේලා පිරිණි වුණා. ආර්යයන් වහන්සේලා සුගතිගාමි වුණා. සතු ජනතාව සෝකයේ කර්මාරෝපෝ මේ පරිලෝකිය. පරිණිති විහාරස්ථාන රාජධානු යන් පුකුණු මාළිගා නෂ්ඨාවශේෂ වුණා. මේ වාගේ ඊට ඊතනදී සෑම සංස්කාර ධර්ම ඇතුව නැතුව යන බැවින් අනිත්‍යයි. ඇතිවීම නැතිවීම දෙකෙන් නිතර පෙළෙන බැවින් දුකයි කැමැති කැමැතිසේ නොපවත්නා බැවින් අසාර නිස්සාර බැවින් අනාත්මයි අසුභයි අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ වූ සීල ශාස්ත්‍ර ධර්ම පරමාර්ථ වශයෙන් දුක්ඛ සත්‍යයි දුකට හේතු වන තෘෂ්ණාව දුක්ඛ සමුදය සත්‍යයි ඒ දෙක නැති කාන්ත නිවන දුක්ඛ නිරෝධ සත්‍යයි නිවනට පැමිණීමේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ග සත්‍යයි අනන්ත අපරිමාණ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා දීර්ඝ කාලයක් පිරූ දාන ආදී පාරමී දෙලෙන් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන අජරාමර අමා මහ නිවන් වැඩියා. සසතර සතර කර්මයේ කල කෙලස් ගිනිමල නිවාසාන්ත නිවනේ සැනසේ වදාළ බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලාට සිතින් කයින් වචනේ සමසල්ලි අපේ ගෞරවාචාර උත්තමාංග නමස්කාරය වේවා අපේ ජීවිතේ පුරා රැස්වෙන සෑම කුසලයක් පාරමී බාටපත් වේවා සතු බෝධියෙන් සුවසේ චතුරාර්ය සත්‍ය ධර්මයේ සාක්ෂාත් වේවා අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ශ්‍රද්ධාවෙන් නුවණින් මෙම පූජනීය ස්ථානයේ පින්නතුන් සම්ප්‍රාප්ත වුණා. යාරාධිපති ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ශිල්පීතුවාගෙන බුද්ධ පූජා පැවැත්තුවා. එවාගෙම ශ්වාස වේලාවක් බණ අන්න වාඩි වුණා. උපදෙස් ලැබුණු පරිද්දෙන් කිසිම වෙනසක් නොවේ නිශ්ශබ්දතාවයෙන් සාවධානව දහම් පදයට සමන් දුන්නා අප දෙපාර්ශ්වයේ විසීම අනන්ත වූ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන මහා පුණ්‍යස්කන්ධයක් උපදවා ගත්තා ඒ මේ කුසල සම්භාර ධර්මය අදාපි මේ සැනසෙන බුදු සසුන නොනැසේ නොපිරී අවුරුදු 5000කට වැඩි කාලයක් ලෝකයේ සදාමාලෝකයේ පවත්වමින් නිර්මල පැවැත්මට හේතු වේවා කියලා අපි ගෞරවයෙන් ප්‍රාර්ථනා කරමු. ශාසන භාරධාරී සංඝ පිටුන් වහන්සේලා ප්‍රමුඛ බුද්ධ පුත්‍ර සංඝ රත්නයේද බුදු සසුන ආරක්ෂා කරමින් සදාම්මා ලෝකේ ලෝක බෙදා දෙනු පිණිස අප මේ රැස් කරගන්න කුසල සම්භාරයේද ආශිර්වාදයක්ම වේවා කියලා අපි මෛත්‍රී කරමු. නමින් අභාව ප්‍රාප්ත මෞඛේ ගුරුවර බන්දු මිත්‍රාදීන් ඇතුළු තැමටක් ජීවත් වෙන ඥාතීන්වත් ආරක්ෂක දිව්‍ය රාජ මණ්ඩලයටත් හිත අනිතම දා සෑම ප්‍රඥාවක් මේ කුසලයේ ලෝවේ ලෝතුරා සූපනිත පවතිවා මේ කුසලානුභාවයෙන් බුද්ධ ආදී රත්නත්‍රය අනුභව බලයෙන් මේ විනේවාසික පූජනීය ස්වාමීන් වහන්සේ දෙලමටත් මේ භාවකාර මණ්ඩලයේ සමටත් මේ බණ ඇසීමද පැමිණි පින්වත් මහතුරු මව්වරු නෝනා මහතුරු දූ දරු සෑම දෙනාටම සිය පවුල්වල සමටත් මෙලොව වශයෙන් සකල අන්තරාය සර්වෝපද්දරයන් දුරින්ම දුරු වෙත්වා තමන පියරංගානේ රත්නත්‍රයේ සතු සූවිත මහා ගුණේ අසීමිත ආරක්ෂා නිරතුරුව පිහිටේවා ගුණ නුවණ ධන ධාන්‍ය ආශේත්‍රය සැප සම්පත් දියුණු තියුණු වේවා ධර්මාඥාන භාවනාඥාන තව තව මුදුන්පත් වේවා සම්‍යක් ප්‍රාර්ථනා සමුද්ධිමත් වේවා දෙලෝ සුභසිත සැලසේවා පැතූ බෝධියකින් බුදුපසේ බුදුමහරහතුන් වහන්සේ මේ සැලසේ වදාළ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සිද්ධ වන අජරාමන සාන්ත ප්‍රණීත ලෝකෝත්තරාග්‍ර අමා මහ නිවන් සුව පිණිස මේ උදාර කුසල සම්භාරයේ හේතු වාසනා වේවා කියලා නිවන් සුව ප්‍රාර්ථනා කරමු.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 මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවං හෝතු ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවං හෝතු ඉදම්හි පුඤ්ඤ කම්මං ආසවක්ඛයාමං හෝතු සම්බ දුක්ඛා පමුඤ්චතු සීලේ කුසේත බුද්ධ පූජා පැවැත්වීමෙන්ද ධර්ම ශ්‍රවණේ පිළිමෙන්ද සිදු කර ගන්නා ලද කුසල අනුභවයෙන් සැමට දලෝ සුභසත සරසේ පැතු බෝධියකින් අග්‍ර අමාමහ නිවන් සෝම සාක්ෂාත් වේවා කියලා නිවන් සුව ප්‍රාර්ථනා කරමු අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චක්කාරෝ ධම්මා වණ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති නීවචේ අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිඤ්ඤතු සුර ධර්මානුශාසනා පැවැත් වූ දේශක ආනන්ද වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ